දැයි සීල දිනාටම තෙරුවන් සරණයි. අපි අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා පැමිණිච්ච වේලාව එළඹිලායි තියෙන්නේ. යනු ලිඛිත ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අනුව අපි ඉදිරියට ගමන් කරමු. ඒ අතර වාරයේදී කාට හරි අහන්න කරන්න කියන දෙයක් තියෙනවා නම් මතිමතාන්තර වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කර සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ අලෝභ අදෝස අමෝහයෙන් කරන කුසලයන් ත්‍රි හේතුක බව අසහායත කුසලයක් අමෝහයෙන් කරන හැටි පහදා දෙන්න. හිඟන්නකොට හදිසිය දෙන දෙයක් අමෝහයෙන් දෙන්නේ කෙසේද? මෝහය කියලා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ දික්ටි ditthi උපාදාන අවිජ්ජා උපාදාන වලට යනවා. ඉතින් ඒ නිසා ඒව උපාදාන ඇති වෙන බව දැනගෙන නැත්නම් ditthියකට බැඳෙන්නේ නැතුව දෙන දේ දීලා දානවයි කියන අදහසෙන් දෙනවා මිසක් ආපහු මේ ditthිගත වෙන්නේ නැතුව එහෙම නැත්නම් මේ මම දෙනවා කියන හැඟීමෙන් තේරෙව නිකන් සිංහලෙන් කියන්නේ දීලා දාන අදහසෙන් දෙන්න පුරුදු වෙනවනම් නැත්නම් දීප බව නොදැනෙන්න දෙනවනම් මං අතින් දෙන්න දේ දකුණු අතට නොදැනෙන්න දෙන්නයි කියලා කියනවා එතකොට තමයි මේ මෝහචෛසිකයට කිසිම ඉඩක් එන්නේ නැහැ. ඉතින් මේක දීලා පුරුද්දෙන්ම තමයි එන්නේ. දීලා දීලා දීලා දීලා දෙන ප්‍රමාණය කරන්න බෑ කාට දුන්නා දන්නේ නැත මොකක්වත් නැහැ දෙන දවසට ඒ කියන්නේ ඒක පිළිබඳව ආය මේ ප්‍රමාණ කිරීමක් තණ්හාවක් මාන්නයක් විතරගේ දෘෂ්ටියක්වත් ඇති වෙන්න බෑ. ඒක විශේෂයෙන්ම ditthi උපාදාන, අවිජ්ජා උපාදාන දෙක ඇති නොවන විදිහට දීම අබ්බැහියක් කරගන්න කියනවා. මගේ වචනෙන් මම කියනවා කියන්නේ දීම විනෝදාංශයක් කරගන්න කියනවා. විනෝදයේ පිණිස මුදල් අපි මුද්‍ර එකතු කරන්නේ. විනෝදයේ පිණිස පරණ සුවිප් එකතු කරන්නේ. අන්න එච්චර තමයි. දීම කරන්න ඕනේ ඒ තරමට. එතකොට ඒක එන්නේ නැහැ මේ බෞද්ධයෙකුට දෙන්නේ අබෞද්ධයෙකුට දෙන්නේ මොකක්වත් නැහැ. නොදී බෑ. නිකන් හුස්ම ගන්නවා වගේ, නානවා වගේ, කනවා වගේ, බොනවා වගේ. ඒ දින්දා කටයුත්තක් බවට පත් කරගන්න පුළුවන් නම් එතකොට මේ අවිද්‍යාවට එන්නේ ඉඩක් නැහැ නැත්නම් මෝහයට එන්නේ ඉඩක් නැහැ අමෝහය සිද්ධ වෙන්නේ එතකොට තමයි. ස්වාමීන් වහන්සේ හොඳින් ආනාපානය හා සක්මන කරගෙන යාමේදී නාසයේ අවට පටන් මොළයේ දක්වා ඊට තද ගතියක් දැනෙනවා. ඒ ආනාපාන සතිය දැක්කනේ 11 ආකාරයේ එකක්ද. සක්මණින් ඒ පැති 11 ආකාරය තිබේද. මෙසේ එහි එන පාඨවි ගතියද මේ දැන් භාවනා කීපයකට භාවනා කීපයකම දැනෙනවා මේ බලලා ඉවර කරන්නේ කෙසේද මෙය ඉවත් වුණාට ඉවත් වුණාමද අනික් ආකාරයට සහැල්ලු දකින්න පුළුවන් වෙන්නේ නැුණක් වුණාටද මේ බලලා ඉවර කරන්නේ කෙසේද මේ ඉවත් වුණාමද අනිත් ආකාරය දකින්න පුළුවන් මේ වගේ 11 ආකාරම එකින් එක එකම හොඳට බලලා ඉවර කරන්න ඕන නැද්ද මේ භාවනාවේදී එක ආකාරයක් බලලා ඉවර කළ හැකිද හැබැයි මේවා හැම පරියන්කේදී හා සක්මනේදී එන්නේ නැහැ තමාර දවසකට සතිය එල්ලේට ගන්නම බෑ යත් කර්ණයෙන් පහදා දෙන ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා ඔබ මේ වෙලාවේදී මේ 11 ආකාරය කියන එක සන්දර්භයක් ඒක දැකීම සම්පූර්ණයෙන් 11 ආකාරයෙන් නමුත් අපිට තියෙන්නේ භාවනා කරනකොට යම් ගතියක් යම් භාවයක් යම් ස්වභාවයක් යම් දෙයක් ඉදිරිපත් කරන දෙක බලන එකයි. ඒවා වෙනස් වෙන ගතිය, එකින් එකට මාරු වෙන ගතිය ඒකේ ආවේනික ලක්ෂණයක් අපිට තියෙන්නේ එනේන එක බලන එකයි. ඒකෙදී 11 ආකාරය බලනකොට කියලා තියෙන්නේ ගොරෝසු ගතිය සහ සියුම් ගතිය කියනවා. එතකොට තද ගතිය සහ හැල්ලු ගතිය, බර ගතිය සහ තද ගතිය සහ මෙලෙක් ගතිය, බර ගතිය සහ හැල්ලු ගතිය, සුමුදු ගතිය සහ රළු ගතිය කියනකොට ගොරෝසු කියලා කියන්නේ බර තද ගොරෝසු. සූක්ෂම කියලා කියන්නේ සහැල්ලු මුරුදු මෙලෙක්. ඉතින් මේ වෙනස්කම් තමයි අපි දකින්නේ. ඇත්තටම කියනවා නම් තද ගතියක් කොහොමඩක්වත් දකින්න බෑ මෙලෙක් ගතියකට සාපේක්ෂ නොවි. තද කියන්නේ මෙලෙක් එක්ක සම්සන්දනය වෙලා තමයි තියෙන්නේ. අපි අර හිත අල්ලන්නේ වෙලාව තද ගතිය විතර නම් අපිට පේන්නේ එක පළුවයි. අපි යමක තද ගතියක් දකින්න පසුබිමේ තියෙන්න ඕනේ මෙලෙක් ගතියක්. යමක් මෙලෙක්ව දකින්න පසුබිමේ තියෙන්න ඕනේ තද ගතියක්. ඉතින් ඒ ඔක්කොම හොඳට බලබලා ඉන්නකොට බලන මුණත විතරක් නෙවෙයි ඒකේ තියෙන පසුබිමට සාපේක්ෂව බලනකොට හැම වෙලාවෙම ප්‍රතිවිරුද්ධ දෙකක් තමයි වැඩ කරන්නේ. කළු ලෑල්ලේ සුදු පාටෙන් ලිව්වේ නැත්තම් පේන්නේ නැහැ. සුදු ලෑල්ලේ වෙන පාටකින් ලිව්වේ නැත්තම් පේන්නේ නැහැ. ඒ කැපි පේන්නේ දෙකේ මේ පරස්පරයක් තියෙනකොට තමයි. ඉතින් මේක නම් බලලා ඉවර කරන්නේ කෙසේද? ඒ කියන්නේ පටවි ධාතුව ලෝකේ ඉවර වෙනවා කියන එක නෙවෙයි මේ වගේ වෙනස් වෙන ගතිය. මෙලෙක්කට තිබිලා තද වෙනවා. තද වෙලා තිබිලා මෙලෙක් වෙනවා. ඉතින් බලනකොට බලනකොට බලනකොට ඒක තේරුම් ගත්තනම් ඊට පස්සේ ඒක බලන්න කියන ආසාවක් හෝ නොබෙලුවයි කියලා කනගාටුවක්වත් නැහැ. ඒකේ හිත විනිර්මුක්ත වෙනවා. ඒකෙන් හිත නිදහස් වෙනවා. ඒක තමයි අපි කියන්නේ ඒක දැක්ගත්තයි කියලා. දැක්කයි කියලා සංසිද්ධිය නතර වෙන්නේ නැහැ. ඒ වගේම මේ හැබැයි මෙව හැම පරණයක් ඇදීම සක්මනේ හා සක්මනේදී එන්නේ නැහැ. ඒක තමයි අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේව හොඳට ලඟ වෙලා බලනකොට ඒවා පරිණාමයකට විපරිණාමයකටපත් වෙනවා. ඒක දෝෂයක්වත් කෙලෙසයක්වත් නෙවෙයි ස්වභාවය. සමහර දවස් සතිය එල්ලේට ගන්න බෑ. ඒ කියන්නේ මේ කියන්නේ බට ව්‍යාපෝ තේජෝ කියන රූප ධර්මය ඊට පස්සේ සතිය කියලා කියන්නේ නාම ධර්මයක් ඒකත් වෙලාවකට එනවා වෙලාවකට එන්නේ නැහැ. ඒකත් පෙරලෙනවා. රූප නාම කොයි එක ගත්තත් අපිට ඕන විදිහට හිටින්නේ නැහැ. ඒවා පෙරලෙනකොට ඉදිරිපත් වෙන මුනත ඉදිරිපත් වෙන භාවයේ ස්වභාවය දැක ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. තිරුවන් සරණයි මීතික නිසරමනාරං සේනාසනයේ පවත්වන ලබන මෙම භාවනා වැඩසටහනේදී ඔබ වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේද කාර්ය මණ්ඩලද මේ වැඩසටහන සංවිධානය කළ මණික් මහත්මියටද මේ රස සිටින අපගේ බලවත්ම වූ ස්තුතිය ප්‍රකාශ කරමි. යන්න කතාවක් කොහයන්නේ? තාම තවස් තියෙනවා මේ යන්න කිත් වෙනකොට මේ ලියුම් එන්න පටන් ආනාපානේ පමනක් රැගෙන මම අරණියට අරණි ගත වූෙමු සතිය මුල් කොට ආනාපාන සතිය රැගෙන මම ආපසු යන්නේ මේ. ටටා කියන්නයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානයේ මූලාධාර කොට විපස්සනා ඥානය පහළ වීමේදී සත්‍යය අනික් භවයන්හි කලාව රසකලාව කෙලෙස් මුල් කැපියාමක් ඡවීමක් සිදුවන්නේද ඇතන භාවනා කරත් නැතත් කෙලෙස් කැපෙනවා භාවනාදී කරන්නේ කැපෙන අවස්ථාවේ අලුතෙන් රස කරගන්න නැතුව නතර කරනකොට ගෙවි යාමක් සිදු වෙනවා කොයි වෙලාවෙත් වෙන්නේ පරණ කෙලෙස් මේ මුදුන්පත් වෙනවයි කියලා කියන්නේ ඉස්මතු වෙනවයි කියලා කියන්නේ ඒක ඉවර වෙනවා. දැන් අපි කරන්නේ මොකද්ද? ඉවර වෙන ගාන ඒක හොඳයි නරකයි හරි වැරදි කියලා ආයෙත් ඒක පටලවාගෙන අලුතෙන් කෙලෙස් ඇති කරනවා. ආනාපානිය කරනකොට කෙලෙස් ඇතිලා ගියාට අපි බලන්නේ ආනාපානිය නිසා අලුතෙන් කෙලෙස් රැස් කරන්න දෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අරව ගෙවිලා ගෙවිලා ඒවට ප්‍රතික්‍රියා නොකර අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමෙන් උපේක්ෂා වීමෙන් ගෙවා දැමීමක් සිද්ධ වෙනවා. හැබැයි මේ කර්මක්ෂය කිරීමක් කෙලස් ක්ෂය වීමක් තනිකර නිවනට සම්බන්ධ කළ සරුවචන්සේ දේශනා කරන්නේ කර්මක්ෂය කිරීම මේ දේවදහ සූත්‍රයේදී බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා කරලා ඉවර කරන්න බෑ. අවබෝධ කරගන්න කර්මයේ ක්ෂය කරන්න ඕනේ නැහැ. කර්මයේ වැඩ කරන යන්ත්‍රය දක ගන්න ඕනේ. අපි එක කර්මයක් ගෙවෙනකොටම අපි ඒකට හොඳ නරක වෙලා හිත නරක කරගෙන හිත හදාගෙන ආය කර්ම රැස් කරනවා. ආනාපානෙ තිනකොට වෙන්නේ කර්මය ඇවිල්ලා යයි. හොඳ වුණත් නරක වුණත් අපි ආනාපානෙ සීතලව වැඩ කරනකොට ගෙවෙන කර්මය නිසා අලුතෙන් කර්ම රැස් නොකරගන්න උපමාවක් හදා ගන්නවා. වාංගුවක් හදා ගන්නවා. ඒක තමයි ආනාපාන වෙන්නේ. එසේ සිදුවන්නේ නම් එය නියතිවාදයේ මතුවෙන ඉරණම ලෙස පිළිගැනීම යුක්තිසහගතද මේක එහෙම නිසා නියතිගතකයක් නැහැ කර්මයමයි කර්මයක වෙලා දෙමින් මෙන් යනවා කියන එක කියන්නේ කර්මක්ෂය කිරීමක් කියලා. ඒක නිගණ්ඨනාත පුත්තගේ ඉගැන්වීම වෙලා තිබිලා තියෙනවා. එහෙම එකක් නෙමෙයි මේ කරන්නේ. කර්ම යාන්ත්‍රය බලා ගැනීම සඳහා වරින් වර මුදුපත්න හොඳ නරක කර්ම ආපුවාම ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් තමයි අපි කර්මයාගේ වැඩ කෑල්ල, සෙල්ලම් කෑල්ල සමීකරණයේ යාන්ත්‍රණය දැක ගන්නේ. ඒ ප්‍රතික්‍රියා නොකර සිටින වෙලාවේදී සද්ධාව පිහිටවන දේ තමයි ආනාපාන. ආනාපානෙ හිත තියාගෙන අරකින් හිත මෑත් කර ගන්නවා. එතකොට මේ අලුතින් කර්ම රැස් වීම නතර වෙනවා. ඒක නිසා මේක නියත ගතිකේට එහෙම නැත්නම් මේ කර්මක්ෂය ක්‍රමයට යන්නේ මේක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මනේදී ස්වභාවිකව ආනාපානෙ මතුවීම සිදුවේ. මුලදී මේ නුසුදුසුයයි සිත අත්තර නමුත් ඔබ වහන්සේ දේශනේ විස්තර කළ පසු මේ පරිශෙන්ට භාජනය කිරීමට තණ්හාවක් පහළ වී ඇත. එබැවින් මේ පිළිබඳ වැඩිපුර විස්තරයක් දෙන්නේ නම් මැනවි. යම් අවස්ථාවක සක්මන තුල ආනාපානයේ මුලමඳක බැලීම මම කරගෙන ගොස් ඇත්තෙමි. තෙරුවන් සරණයි. ඒ නිසා ඇත්තටම මේ විදිහට තමන්ට පරිශෙන් තෘෂ්ණාවක් ඇතිලා තියෙනවා නම් බලලා තියෙනවා නම් මගෙන් විස්තර අහන්න එපා මට විස්තර දෙන එකයි කරන්න ඕන. එතකොට නම් මට හිතාගත හැකි මේ කරපු කෘත්‍ය නිසා භාවනාව අයාලේ ගිහිල්ලා තියනවාද නැත්නම් මේ ස්වභාවයෙන් මතුවෙච්ච ආනාපානෙන් වැඩක් කරන් තියනවාද කියලා. ඒ නිසා විස්තර ඒකට තව දුන්නොත් වෙන්නේ තව අර පණින රිලවට හිමම් බැඳා වගේ නැත්නම් චින්තාමය ඥාන කොටට තව ගොඩක් එකතු කරන එක. එහෙමනේ Taman කෙරුවට පස්සේ කරපු විස්තරي දුන්නොත් ඒකෙන් නම් හිතා ගන්න පුළුවන් මේ අලුත් වැඩේ නිසා පාරෙන් පිටපැල්ලා තියෙනවද නැද්ද කියලා. මනස්කාරය සහ විඥානය අතර වෙනසක් කරුණාන් පහදලා දෙන මනසිකාරය කියලා කියන්නේ චෛතසිකයක් විඥානය කියන්නේ හිත. හිතේ පහළ වෙන හිත කියනක ජලාශයක් නම් පහළ වෙන ජල තරංගයක් වගේ තමයි මනසිකාරය කියන්නේ. සෞඛ්‍ය සහ පිරිසුදුකම නිසා gedare අය මැස්සම් මදුරුවන් කරපොත්තන් විනාශ කරන විට අපි කමක් කළේ කුමක් කළේද මේක ලයිලා භාවනා කරන්න. සෝවාන් නොවුවත් සෝවාන් වූ වැඩි පිරියකින් යමක් ඉගෙන ගත හැකියිද? අත් දෙකේ තුවාල නැත්නම් වශයේ වස්සල වසතුල අත දාන්න බෑ කියලා තියෙන. ගෙදර කට්ටිය ඕන දෙයක් කරගන්න කියලා. කරපොත්තන්න පුළුවන් අතරම් ගෙදර යන්න කියන්නේ. ඕගොල්ලෝ ගෙදරින් එළියට ඇවිල්ලා භාවනා කරන එකයි. දැන් මේ ගැලවු මාර්ගයේ තියෙද්දි ආය මොනවද තව කතා කරගන්නේ. භාවනාවේදී ධාතු මණ්ඩලයෙන් පසු ආනාපානයට යොදා සිටින සිත ක්‍රමක්‍රමයෙන් මේ ධාතුන් කරා යොමු කළ යුතුයද? මේ ක්‍රමයෙන් මූල කර්මත්තානේ වෙනස් කිරීම යෝග්‍යද? ඇත්තටම ධාතු මනසිකාරය කියන්නේ ආනාපානය ඇතුළේ එකක්. ඒ නිසා ආනාපානයමයි ධාතු මනසිකාරය කියන්නේ හරියට කියනවා නම් මේ අපි කටුගේකට යනකොට කටුගේ කියලා මම අදහස් කරන්නේ මේ කෞතුකාගාරයකට. ඇතුලෙන් ගියාට පස්සේ එක එක පෙට්ටියේ තියෙන අවුරුදු 10 ගණන් පරණ විස්තර කොච්චර විස්තර බැලුවත් කෞතුකාගාරයෙන් පිට යන්නේ නැහැ නේ අපි. අපි තාම කෞතුකාකාරමයි ඉන්නේ. ඒ නිසා ඒකේ විස්තර කොච්චර බැලුවත් කෞතුකාකාර විස්තර වලටම තමයි යන්නේ. ඒ නිසා ධාතු මනසිකාරය කියන්නේ අරමුණ වෙනස් කිරීමක්වත් නොමග යැවීමක්වත් නෙවෙයි. අරමුණ ඇතුලේ විස්තර. ඉතින් ඒක නිසා ඒ විස්තර බැලුවයි කියලා ආනාපානෙට අනදර කිරීමක් හෝ පාරෙන් පිට යamak වෙන්නේ කොහොඳට සහතික කරගන්න. නැවත නැවත විශ්වාසින් ගියාම මේක සහතික කරගත හැකියි. සක්මන් භාවනාදී සක්මන කෙලවර නතර වී සිට මෙනෙහි කළ යුත්තේ කුමක්ද? මෙනෙහි කරන්න අවශ්‍ය නම් හිතගෙන ඉන්න බව මෙනෙහි කරන්න නැත්නම් ගෙනාපු සතිය කැඩෙන්නේ නැති වෙන විදිහට ඒ කටයුත්ත කරන්නයි තියෙන්නේ. ඒකට ආධාරයක් වශයෙන් සිටිමි සිටිමි කියලා මෙනෙහි කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. ආනාපාන සති භාවනාදී හුස්ම නොදෙනී යන අවස්ථාව මෙන් සක්මන් භාවනාදී සිදුවන්නේ කොමක්ද ආවේ කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලුවේ මාත් ඕකමයි කියන්නේ මම කියන්නේ ඕගොල්ලෝ කරලා බලලා මට කියන්න මම මෙතන ඉඳගෙන ඕගොල්ලන්ට කරන මේ දේ කියන්න තියෙනවනම් මම පේන කාර්යයක් වෙනවා. ඒකට නෙමෙයි මම ඉන්නේ. මම කියලා තියෙනවා මම මේ පරීක්ෂණ කරන හැටි කියලා තියෙනවා මට තොරතුරු දුන්නොත් මට සමහර විටක උදව් කරන්න පුළුවන් වෙයි. මගේ දැනුම හැටියට මේ පාරේද ඉන්නේ නැද්ද කියලා කියන්නේ. ඒ නිසා මේ භාවනා කරනකොට මට මොකද වෙන්න ඕනේ? ඒ විස්තර මොකද්ද කියලා ඒ අහනවයි කියලා කියන්නේ මේ ප්‍රායෝගික උපදේශ පන්තිය තේරුම් අරගෙන නැහැ කියලා. සතිපට්ඨාන සූත්‍රේන අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතාව හෝති නච්ච කිංචි ලෝකේ උපාදී යන කොටස කර්ණයෙන් පහදා දෙන්නේ මේක තමයි ඇත්තට මේ ඒ පළවෙනි පරෝයේ ධ්‍රුව පදේ වශයෙන් තියෙන්නේ නැවත නැවතත් ඒ හැම ආනාපාන සතිපට්ඨාන කොටසක මේ වගේ එකක් සඳහන් කරලා තියෙනවා මේක තමයි ඇත්තටම මේ සාරාර්ථයේ තියෙන්නේ අත්තිකායෝති වාපනස සතුපච්චුපටිතා හෝති. තමන්ගේ සතිය මනාකොට පිහිටනවා මේ රූප ධර්මයේ කායක් තියෙනවයි කියන අදහසෙන් අත්තිකායෝති වා සතුපච්චුපටිතා හෝති. යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය මේ කය අපි පාවිච්චි කරන්නේ රූපාලංකාරයේ පිණිසක්වත් බරාදින්න පුළුවන් දෙයක් පිණිසක්ව මොනවාක්වත් නෙමෙයි සතිය පිහිටීම සඳහා පමණයි යාවදී ඥානමත්තායේ මේ රූප ධර්ම පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා පමණයි. නිකම් මේ ඇඟ පාවිච්චි කරන්නේ විද්‍යාගාරයක් වගේ. පරිශනාගාරයක් පාවිච්චි කරනවා වගේ මේ ඇඟ සත්‍ය පිහිටුවා ගැනීමට මේ අරමුණක් කරගන්නවා. රූප ධර්ම පිළිබඳ ඥානය පහළ කරගන්න අරමුණක් කරගන්නවා. ඉන් එහාට ගිය සදාචාරාත්මක වටිනාකමට හෝ රූපලාවන්‍ය පිණිස හෝ ශක්ති දානක දෙයක් වශයෙන් හෝ ලොකුයි පුංචි කියන පැත්තකින් නෙවෙයි කායිද්‍යා බලන්නේ මේක වැඩ කරන කායගත සතිය සඳහා පවණයි අත්ති අත්ති කායෝති වාපනස්ස සති පච්චපටිතා හෝති යාවදේව ඥානවත්තාය පටිසතිමත්තාය නචකින්චි ලෝකේ උපාදීයති මේ විදියට බලනකොට මේ කය බැලීම සඳහා කරන ප්‍රයත්න නිසා අපි මේන් පරිබාහිර වූ ලෝකයේ පිළිබඳව ගැටීමක් ඇලීමක් ඇති කරගන්නේ ලෝකයේ වෙන දේවල් පිළිබඳ අල්ල ගන්න අල්ල ගැනීමක් කරන්නේ නැච කුංචි ලෝකේ උපාදීයති මට මේ මුළු පාඩේ මතක් වෙලා ඉන්නේ අත්ති කායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංච ලෝකේ උපදිති අනිසිතෝච කියලා කියන්නේ නිස්සය කරගන්නේ නැහැ ඒක උපනිෂා සූත්‍රයේදී පුත්‍රජානන්සේ සඳහන් කරලා තියෙනවා අපි යමකට හේතු වෙලා තමයි හැම වෙලාවෙම ඉන්නේ. හේතු වෙන්නේ මේ හිතට කෙලින් ඉන්න බැරි නිසා අපි ඒක රූප ධර්මයක හෝ නාම ධර්මයක එල්ලී ගන්නවා. එල්ලීලා තමයි අපි ඒක ආධාර කරගෙන ජීවත් වෙනවා. අපි හිතනවා ඒ අල්ලාගත්ත නිසා අපි නොසැලෙන්න පුළුවන් කියලා. නමුත් සරුවචන්සේ කියනවා අල්ලාගන්න දේ සැලෙන දෙයක් නම් ඇල්ලීම නිසාම සැලීමක් ඇති වෙනවා කියලා. ඒ නිසා මෙතන කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. කිසිම දෙයක් මම කියන්නෙත් නැහැ මගේ කියාගන්නෙත් නැහැ ආත්මය කියන්නෙත් නැහැ ඒක නිසා දේවල් මතු වුණාට කරා පැමිණුණත් එකම දෙයක්වත් මම මාගේ ආත්මය කියලා ගන්න නැතුව ඒ වගේ නොඇලී සිටීමේ හැකියාව බලන්න නිසා මේ අනිශ්චිතෝච විරති නිශ්චිත නිශ්චිතස්ස චලිතං කියන ඒ උපනිෂා සූත්‍රයේ ඒක තියෙන විදිහට දෙක එල්ලෙන්න යන්නේ නැහැ රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ආවට භාවනාවෙන් ආවත් ඒක මම මාගේ ආත්මේ කියාගන්න නැතුව යන නිසා කය අපි ඒ වෙලාවේදී කායේ කාය අනුපස්සී කියන විදිහට කයේ කවදාකවත් නොදක්ක විදිහට කය අනුව බැලීමක් කරනවා. ආනාපාන සති භාවනා පටන් ගැනීමෙන් පසු නොදැනී ගියාට පසු බලා සිටන විට රූප කීපයක් පෙනුනි. ඊට පස්සේ කිසිවක් නොපෙනී ඇත. දැන් කුමක් කළ යුතුද? නැවත බලා සිටියෙමුත් කිසිවක් නොදැනී. ඊට පසු කුමක් කළ යුතුද? මේකට අර මට මතක් වෙනවා අර මේ යාමුතුන්ගේ නම මතක් වෙන්නේ නැහැ. ප්‍රසිද්ධ ආම්තු කෙනෙක් හිටියේ අර බණ කියද්දි වෙඩි කියලා මැරුවේ කොළොන්නාය පන්සලේ. මද්දාසී ස්වාමීන්. ඒ ස්වාමීන් වහන්සේගේ බණක් අහන්න ගියා මම බණක් අහන්න ගියාට පස්සේ ඒ ස්වාමීන් කියනවා මේ ඒ ස්වාමීන් හරිය බයලු පිස්සන්ඩ. ඉතින් ඒ වුණාට එතන ළඟ පිස්සන් කොටුවේ බණකට ආරාධනා කළා. ඉතින් ඉතින් හරි බයක් වුණාලු කවදාකවත් බණට ලැහැත් වෙන්නේ නැතුව ඒ ස්වාමීන් ඕ හරි ලක්සයි. එදා බණට ලැහැත් වුණාලු. ලැහැත් වෙලා මේ අර හරියට වෙලාවට වෙන්නලා දාන්න එදා කලින් ගියාලු. කලින් යනකොට සංවිධායකයෝ ඇවිල්ලා නැතුළු පිස්සු ටික ඉන්නවලු පිස්සු කියලා කියලා. දකපු ගමන් මෙහෙනවා මෙහෙනවා මෙහෙනවා කියලා කතා කරනවා. අර ආමතුරාන්න මොකුත් නැතුව පුදුමාකාර බයක් ඇති වුණලු සංවිධායකවද ඇවිල්ලා නැල්ලු. එක පිස්සෙක් ගිහිලාද කොට පිටියට කන තියාගෙන බණ තියා ඉන්න ගමන් කවලු කන තියලා බහගෙන ඉන්නවා කිව්වා. දැන් ආමතුරු වටාත් බෙම තියලා නැමිලා කොට පිටියේ කන තියා ඉන්න ගමන් පිටිපස්සෙන් කවලු උපාසක මහත්තයා මොනවාක් අපේ ඉන්නේ නැහැ. තියාගෙන කන කියලා. ඉතින් දැන් හරි බයේ ටිකක් කියලා කිව්වලු දැන් කන තියා හිටිය මොනවාක්වත් නැහැ. තමුසේ මේ විනාඩි 3-4ක් ගිහලා ඇහෙන්නේ නැගෙන මම දවස් 7ක් අහන ওই මටත් මොකක්වත් ඇහුන්නේ නැහැ කිවලු. ඒ ආනාපානේ නැති වුණාට පස්සේ දිත්‍යර කන දීලා අහනවා වගේ තමයි මොකුත් ඇහෙන්නේ නැහැ. ඒකෙන් තමයි මේ ගෙනියන්න හදන්නේ. ඉතින් අහනවා ඊට පස්සේ මොකද කරන්නේ? අර පිස්සගෙන් අහන්න ඕනේ මොකක්වත් ඇහෙන්නේ නැහැ. කන්න පැලෙන්න ගහලා ගියා ඒක තමයි යෝ තමුසේ මේ දවස් දෙකට නැහැ කියලා මම අවුරුදු ගණන් බලහිට මට තාම නැහැ කියලා තමයි මටත් කියන්නේ. ඒකේ කෙලෙස් නැහැ කියන එකයි ඔය කියන්නේ. එතන අහන්න දෙයක් නැහැ. එතන රාග කරන්න දෙයක් නැහැ. ද්වේෂ කරන්න දෙයක් නැහැ. ඉතින් කෙලෙස් නැති වෙනකොට ඇතුලෙන් ප්‍රශ්න පැනනගෙනවා. මම මොකද කරන්න ඕන? ඒවට තමයි කුකුස් කියන්නේ. ඒව තමයි මේ සක්කාය දිට්ඨිය හැටි. මොනවාක්වත් නැත්තම් නැති බව දැනගෙන තුවාලයක් තිබිලා දැන් කුෂ්ඨයක් තිබිලා සනීපුණා. දැන් කොහෙද කහන්නේ කියලා අහනවා. ඉතින් මොකද කරන්නේ? දැන් දෘෂ්ටි තියෙනකොට නම් ඕක වටිනවා ප්‍රශ්නේ. කහන්න එපයි කියලාවත් කියයි. දැන් අහනවා දැන් කුස්තේ ඉවරයි දැන් කොහෙද කහන්නේ? මම ඇත්තට මල්ලෙන් ගහනව නෙවෙයි ඔච්චර තමයි මට කියන්න හිතෙන්නේ වෙන මේ වෙන එකක් නෙවෙයි මේ මෙතෙන්ද තමයි ගෙනියන්න හදන කරදර නැත්නම්කට ගෙනියන. දැන් අහනවා දැන් මම ඊගාට මොකද කරන්නේ? ඒ කියන්නේ කියන්න තියෙන ආයසර කොහෙන් හරි ගියක් හරි දීලා කරදරයක් ගෙනල්ලා මේකට දාගන්න එකයි තියෙන්නේ. එන්න ඇතුළට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුක පිළිසින් දැනීම පිළිබඳව පැහැදිලි විස්තරයක් කර දෙමින් කරුණාව ඉල්ලමි. සැප දුක අදුක්කම සුඛ වශයෙන් තුන් වර්ගයක ඇති බව අසා ඇතමි. එහෙත් භව දුක නිරෝධය සඳහා අවබෝධ කළ යුතු දුක් වර්ග පිළිබඳ ක්‍රමානුකූල විස්තරයක් ඉල්ලා සිටිපි තෙරුවන් සරණයි. ඒ දුක් වර්ග ටික තමයි ආනාපානේ කරගන්න දෙන්නේ නැතුව මතුවෙන්නේ. ඒක දිහා බලන්න. ආනාපානේ කරනකොට හිත පනින්නේ. කය වේදනා, හිතේ වේදනා, ඒ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් අපි අයින් කරලානේ මේ දුක්ඛ සත්‍ය ඉල්ලන්න හදන්නේ. භාවනා කරනකොට මතුවෙන අවහිරතා කියන්නේ එහෙම නැත්නම් මේ අතුරු ආන්තරා කියලා කියන්නේ ඔක්කොම දුක්ඛ සත්‍ය තමයි. ඒක පිළිබඳව හොඳට සාදරව බලන්න හිතුවත් නැති කරන්න නෙවෙයි අවබෝධ කරන මට්ටමේ එතකොට දුක පිළිබඳව අපි බලන්නේ මෙතන මේ දුක් වේදනාවක් ගැන මේ කතා කරන්නේ දුක් වේදනාව කතා කරන්නේ මගේ හරය ආයුතු එකක් විදිහට නෙමෙයි පිරිසිඳ දත යුත්තක් විදියට මුලැබදාක වශයෙන් දක යුත්තක් විදියට ඒක නිසා ඒක දැක්කොත් ඔය කියන තරම් යකා කළු පාට නැහැ දුක් වේදනා පිළිබඳ හොඳට සූදානම් මනසකින් එහෙම නැත්නම් අපි කියනවා ලෑස්ති වෙලා ගිහිල්ලා බැලුවොත් ඒක දිහා වෙනදාට වැඩිය ටිකක් බලන්න පුළුවන් අන්න එහෙම කෙරුවොත් විතරක් මේ ආනපානෙට වාංගු කරලා අපි කරන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ මෙතෙක් කලිය අපි දුක මේ මඟ ඇරිය යොත්තක් කාලකන්නිකමක් කෙලේශයක් වශයෙන් සලකලා නැත්නම් කෙලේශයක ඵලයක් වශයෙන් සලකපු දුක හරහා බලන් ඉගෙන ගත්ත දවසේ තමයි දුක පිරිසින් දැනීමක් වෙන්නේ මේක භාවනා කරනකොට ටික ටික ටික ටික දැරීමේ ශක්තිය ඉවසීමේ ශක්තිය උපේක්ෂාව ක්‍රමයෙන් වැඩි වීම තමයි සිදුවෙන්නේ ඒක පිළිබඳව පැහැදිලි විස්තරයක් මේ අත්වාසයෙන් පොත්පත්වල නම් පැහැදිලිවම දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක් ආදි වශයෙන් වෙන් කරනවා. ඔව් කොයි එක හරි ප්‍රායෝගිකව වැදගත් වෙන භාවනා කරනකොට Tamanda ඇති වෙන වෙහෙස, Tamanda ඇති වෙන මේ බාධක ධර්ම දිහා මේ දුක්ඛ සත්‍ය නියෝජනයක් කියන හැඟීමෙන් බැලීමෙන් තමයි අපිට දුක පිරිසිඳ ගන්න පුළුවන් වෙන්නේ. භාවනාදී සිත ආස්වාස් ප්‍රස්වාසයේ නොතීර්ණ අවස්ථාවටපත් වී සිත උඩ තලයක සමාධිමත්ව පිහිටයින් පසු අවකාශයේ යානායක යන්නාකසේ වේගයෙන් ගමන් කරයි නොඑක් පරිසර රටා පසු කරමින් ගොස් කඳු වැටියකට එහා පැත්තේ සිට නිල් පාට ඉර නැගෙන්නාසේ ආලෝකයක් පෙනී විනාඩි 1කදී පමණ නැති වී ගියේය. නැවතත් වේගයෙන් අවකාශයේ සැරිසරනවා මෙන් වේගයෙන් ගමන් කරන ලෙස පෙනී සමාධියෙන් අයින් වූ නමුත් නැවත නැවත සමාධියට පැමිණි විටද මේ වේගයෙන් සැරිසරීම නැවතුනේ නැත. සමාධිය මෙසේ දිගටම පවත්වා ගත යුතුද නැත්නම් කොතන කොහො වැරදි ඇද්ද පහදා දෙනු මැනවි. මේක මතක් කරගන්න තියෙන්නේ මේ මේ වේගය ගත්තට පස්සේ හැකි තාක් දුරට ඒකට බාධා නොකර අරමුණ උච්ඡන්නව ආසන්නව සමීපව නිරීක්ෂණය කරන එකයි තියෙන්නේ ඕනම දෙයක ඒ ලෝකේ මොනම දෙයක්වත් වෙනසක් නැත්තේ නෑ ඕනම දෙයකට ලං වෙලා බැලුවොත් වේගයක් තමයි දකින්නේ. ඈත් වෙන්න වෙන්න ඉස්තිරව ඝනව සාරව පවතින දෙයක් විදිහට පේනවා. සමීප වෙලා බැලුවොත් ක්‍රියාශක්තියක් විතරයි පේන්නේ. ඒ නිසා සමීප වෙන්න වෙන්න ආසන්න වෙන්න වෙන්න ඒ ක්‍රියාශක්තිය බවට පත් වෙනකොට අර මම කියන මේ මූල ධර්මයේ මම කියාගත්ත කුඤ්ඤේ මම කියාගත්ත ගැටේ ලිහෙන්න පටන් ගන්නවා. ඒක ටික ටික ටික ටික පුරුදු කරන්න ඕනේ. පුරුදු කිරීම සඳහා කරන්න තියෙන අරමුණට ඊටාම සමීප වෙන්න ඕනේ. ඒක ටික ටික වෙනකොට අපිට පේන්නේ ගොරෝසු ඉඳලා සියුම් වෙනවා, වේගය වැඩි වෙනවා, කියා ගන්න බැරි තත්යකටපත් වෙනවා, අසරණ බය ගති පහළ වෙනවා. එහෙම නැත්නම් සැක පහළ කරනවා. මෙවයි වේගය වැඩි වෙනකොට ස්වභාවයි. ඒක නිකන් හරියට මේ ආශාන්තරාවේ යන යනකොට ඒ පොළොව දිගේ යනකම් ඒක ඉතින් සාමාන්‍ය පුංචි වේගයක ඉඳලා පැයට හැතම 500ක විතර වේගය කවනවා. වේගය කවලා ඒක උස්සන්න හදන වෙලාව වෙනකොට මේ ගුවන්ගත වෙන්න හදනකොට ඇඟ කිලිපොළනවා. ඒ ඒක මේක කාටත් එකයි පයිලට්ටත් ඒක වෙනවා යන ඕන කෙනෙකුට වෙනවා. මොකද අපි ඝණයක් දිගේ ගිහිලා දැන් තරලයකට මාරු වෙන්න හදනකොට අධික වේගයේදී ඒ වෙනස් වෙන තැනේදී එන හැකයක් මේ තියෙන්නේ. එහෙම නොවි එහෙම වෙනසකටපත් නොවි මේ සම්මුති ධර්ම ගෙවම් කරලා પરමාර්ථ වලට යන්න බෑ. ඒක නිසා ඒක එනකොට කාය ජීවිත নিরপেক্ষව මම රැකෙන්නේ රැකෙමවා මියෙන්නේ මියෙම්මා කියලා යන්න තමයි අපි සද්ධාාවක් කරා යන්නේ සීලයක් කරා යන්නේ බුද්ධ ධම්ම සංඝ අදහගෙන යන්නේ අනර්ගයේ තීරණාත්මක වේලාවකදී ආපහු පැසහැරලා බලන්න තෙපර බාන්න නැතුව ඉස්සරහට යන්න. ඒ නිසා මේක එහෙම වේගයක් හැවිගෙන එනවා නම් අනිත් දවසේ අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ මේකෙන් කිසි දෙයකට බාධා කරන්නේ නැතුව ඒක මට තව තවත් Java කැවෙන විදිහට කරගෙන යන්න ලැබේවා කියලා මේ අදිෂ්ඨාන පූර්වකව වගේම ලෑස්තිලා යන එකයි තියෙන්නේ. පෙර ආත්මවල කර ඇති භාවනා අධ්‍යක්ීම් හේතු කොටගෙන මෙම ආත්මයේදී කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා භාවනා ක්‍රම පසු කරගෙන කෙලින්ම යෝනිසමනස්කාරයේ වඩමින් තිලකුණු අවබෝධ කර අවබෝධ කර නිවන් කරා යා හැකිද. ඔව් මේක තමයි අපි කියන්නේ උග්ඝටි සංයු කියලා. උග්ඝටි සංයු කියලා කියන්නේ මේ මාත්‍රකාව කියන පමණින්ම අවබෝධ වෙනවා. උග්ඝටි සංයු කියලා කියන්නේ ඝටේ කියලා කියන්නේ කලයට උග්ගටි කියලා කියන කලිය මුනි උඩට හරවලා තියෙනවා. එතකොට ඒකට වැටෙන වතුර ඔක්කොම ඇතුලේ එකතු වෙනවා. ඒකට විපංචිතඤ්ඤු කියලා කියන්නේ මාත්‍රිකාව කියලා බෑ. මාත්‍රිකාව පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. එතකොට තේරෙනවා. නෙయ్య කියලා කියන්නේ මාත්‍රිකාවත් කරලා දීලා භාවනාත් කරලා ගොඩාක්ල් මහන්සි වෙන්න ඕනේ. කසු ගෙවම් කරගෙන යන්න. පදපරම කියලා කියන්නේ කවදාකවත් අවබෝධ කරන්න බෑ. පද ටික තේරෙනවා මේ මූල ධර්මාර්ථයේ පොත්ේ ධර්ම විතරක් තියෙන. ඒ උග්ගටි දඤ්ඤ කියන තීක්ෂණ බුද්ධිමත් යෝගාවචරින්ට අර ගినాපු උපනිෂේ සම්පත්‍ය නිසා පහු කරගෙන යනවා මම සීඝ්‍රයෙන් යන්න පුළුවන් ගතියක් තියෙනවා. අර තරම් ඉක්මනට අර තරම් මේ කාලයක් ගන්න නැතුව ඒකට කියන කිප්පා විඥාව කියලා සීඝ්‍රයෙන් අභිඥාවට යන්න පුළුවන් ගතියක් තියෙනවා. පොදු ජනයා පෘථග්ජනයා අතර කෙලවුනා යන අසභි වචනයක් ලෙස ගැනේ. ඒත් ඔබ වහන්සේද මේ වචනේ භාවිතා කරන බැවින්. ඒ අසභි වචනයක් වේ නොහැක. කරු ස්වාමීන් වහන්සේ වචනේ තේරුම් පහදලා දෙනෙමින් කවුරුන් ඉල්ලා සිටිමි. අපි සාමාන්‍යයෙන් සෙල්ලමක් කරනකොට පෙරදුනාට කියන්නේ ඒ කෙලියක් කෙලියා කෙලිය කියලා කියන සෙල්ලම. අපිට කෙලවුණයි කියලා කියන්නේ ඒගොල්ලෝ අපි පෙරදුනා ඒකට හරි ගියයි කියන එක. මගේ කිට්ටු අන්තිම කීප දෙනෙක්ම මට කිව්වා මේ වචනේ පාවිච්චි කරන්න එපයි කියලා. ඒක මොකද උඟව දෙනෙක් මේකෙන් අර වැරදි අදහසක් අරගන්නවා මේ කෙලියක් කැලුණයි කියලා කියන්නේ කෙලියක් කැලුණා කියන්නේ ඒගොල්ලෝ දිනුවා අපි සෙල්ලම් කරා අපි පරාදයි අපේ පැත්ත කෙලුණා ඉතින් ඒකට ඒකටම මේ අසභ්‍ය පැත්තකුත් දීන්න ඉඩ තියෙනවා ඒ මොකද්ද කෙලිය කියන එකේ හැටියට තමයි ඒ වචනේ වැරද්ද තියෙන්නේ නමුත් මේක මම හොයලා බලන්න ඕනේ සාමාන්‍ය සම්මත මේ ශබ්දකෝෂයක තියෙනවා කියන්නේ Eh, ගරු ස්වාමීන් වහන්සේ උද්‍යප්පේ අවස්ථාව දක්වා විදර්ශනාවේ පැමිණි යෝගාවචරයා යලි සමතේ වැඩි යුතුයි මේ අදහස කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මැනවි. ඊයේ දේශනෙන් පසු ඇති වූ විමතියකි. Eh, මේක කොතන තියෙන එකක්ද කියලා කිව්වොත් මට සෝලා බල්ලා කියන්න පුළුවන්. උද්‍යප්පේ අවස්ථාව දක්වා විදර්ශනාවෙන් පැමිණි යෝගියා යලි සමතේ වැඩි යුතුයි. Eh, සාමාන්‍යයෙන් මේකේ අවස්ථා කීපයක් තියෙනවා. පු탁ජන කෙනෙක් භාවනා කරගෙන යනකොට උද්‍යප්පේ අවස්ථාව දක්වා විදර්ශනා පැමිණිලා ඒ පරියන්කේම දිගටම කරගෙන යනවා නම් ඉතින් ගැම්මේ යන්න පුළුවන්. නමුත් ආයේ එකතිදී කැඩිලා අනිදාස පටන් ගන්නවා නම් අනිවාර්යෙන් සත්‍ය සමාධිය වඩලා තමයි සමතේ වඩලා තමයි යන්න ඕනේ. එතනින් ගියාම රහතන් වහන්සේ නමක් නෑ සෝවාන් ඉඳලා සාහත් වෙන මාර්ගයේ දක්වා මාර්ගඵලලාභියෙක් කොච්චර වැටුණත් වැටෙන්නේ අන්තිම අඩිය උද්‍යප්පේ ඥානෙ දක්වා විතරයි. එතනින් එහාට පල්ලෙහාට වැටෙන්නේ නැහැ. නිසා යායින් දවසේ දෙවෙනි මාර්ගයේ ඉඳලා තුන්වෙනි එකට යන්න ඕන නම් එතන ඉඳගෙන ආයේ සමතේ සතිය වඩන්න ඕනේ. එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් නම් භංග ඥානෙ මට්ටමට පල්ලෙහාට වැටෙන්නේ නැහැ. එතන ඉඳලා තමයි වඩන්න ඕනේ. ඉතින් මේක මොකේ මොකට පසුබිම් කරගෙන වෙච්ච එකක්ද කියලා පසුබිම දන්නවනම් මේක තා ටිකක් විස්තර කරන්න පුළුවන්. මේ ඊයේ දේශනේ සමාට ධම්මරංචාම්තුරුන්ගේ දේශනෙන් ගත්ත කොටසක් වෙන්න ඇති. ඒක ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ හම්බෙච්ච වෙලාවක තව ටිකක් පසුබිම පෙන්නලා දීලා පැහැදිලි කරගන්න. මේක ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා please be so kind not to use too often incense sticks it causes uh, not for the discussion. ඉතින් මෙච්චරයි අපිට මේ ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ දාන කණ්ඩායම කට්ටියක් තියෙනවා මේ මේ විශාන්ත මහත්තයා යන ගහනාපු කට්ටියක් තියෙනවා. අපේ භාවනා කට්ටියක් තියෙනවා. ඉතින් මේ තුන් කොල්ලට පොදු සුදුසු ප්‍රශ්න මාතෘකා තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තියෙන ප්‍රශ්න තියෙනවා. සානි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් නම් තියෙනවා ඒක මේ දාන කණ්ඩායම කම්මැලි කීද දන්නේ මේ ප්‍රශ්නය අහලා. අහලා බලමු කමන්නේ. ඒකට යන්නේ නැතයි. <laughs> එලවන්න වෙනකොට ඒ වගේ ප්‍රශ්න දෙයක් ආපුවම කට්ටිය නැගිලා යයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කළ ධර්මදේශනකදී හරි සාකච්ඡාවකදී හරි ධර්මදේශනයේ එක චිත්තක්ෂණයක් තුලදී පුද්ගලයෙකුට තෝරා ගන්න විචල්්‍ය රාශියක් තියෙනවා. එයින් එකක් තෝරගන්නවා, ඉතුරු හුඟක් ඒවා අහක දානවා. ඒ තෝරගන්නේ ඔහුට නියත වී ඇති තේරීමයි කියලා. මම ඔබ වහන්සේගෙන් ඇහුවා මම ඒකට ඔබ වහන්සේ කරපු විග්‍රහය මට නොතේරුණ නිසායි ආපෞසරයක් අහන්නේ. එතකොට ඊටමත් සම්මා සතියෙන් යුක්ත පුද්ගලයෙක් සත් තමාගේ සත්‍යන්තතාව ප්‍රයෝජනෙට අරගෙන එතන තියෙන විචල්්‍ය අතුරින් හොඳම විචල්්‍ය තෝරගන්න බැරිද කියලා. නැතර පළවෙනි ප්‍රකාශනයේම අපි මේ පිරිසුදු කරගන්න ඕනේ මිනිස්සයා කියන සතාට විතරක් දී ඇති චිත්තක්ෂණයක විකල්ප රාශියක් තියෙනවා. තිරසනෙකුට නෑ තිරසනාගේ එක සාජාසෙන් තීන්දුව වෙලා තියෙනවා. ඒ තීන්දුවාට පුරුදු කරපු මනසක් නැත්තම් ඔයගේ සති සමාධිය නැත්තම් අපි අපේ රුචි අනුව යනවා, ශද්ධාව අනුව යනවා, අනුස්සවය යනු යනවා ආකාර පරිවිතක්කේ යනු යනවා ditthi nijjhanakkanti කියන මේ කරුණු පහ නිසා අනිවාර්යයෙන්ම අපි ඒක තෝරනවා තෝරනවා කියන්නේ තේරෙනවා අපි කරනවා නෙවෙයි අපෙන් කෙර වෙනවා ඒ අපි අර රට් එක නිසා කන්ඩිෂන් වෙලා තියෙන නිසා ඒක කරනවා ඉතින් ඒ නිසා අපි හැමදාම කොච්චර විචල්්‍ය සාධක දුන්නත් තෝරන්නේ එකයිමයි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර පීල් යනවා වගේ ඔහේ ඒ අපි අර භාවිත මනසක් නැතිකම අපේ මනුෂ්කම දන්නේ නැති නිසා ඉතින් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඇටෝම මේසෙට ගිහිලා කන්නේ එකම දේ තමයි. වෙන දේවල් කන එක කෙරෙන්නේ නැහැ මොකද මේ මනුස්සයාගේ රුචිය ඒකයි. ඉතින් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ මුළු මේසෙම ඔබට කන්න බෑ එක. දෙක මේ මේසෙන් ඕන දෙයක් ගන්න පුළුවන්. මේ රුචි අරුචි යමක් වෙන්න පුළුවන්. නමුත් වෙන දෙයකටත් මිනිස්සෙක් නිසා මේ කුසලතාවය තියෙනවා. එහෙම නැත්නම් ඉඩ පහඩුකම් තියෙනවා. අන්න ඒකට ගිය නිසා ගිය ගමම්ම වහ වැටලා කනවට වැඩිය පොඩ්ඩක් ඉවසලා මොකද්ද තියෙන කියලා බලන්න ගන්න ඉවසිල්ල තමයි උපේක්ෂාව කියන්නේ. නැත්නම් ඒ සඳහා අවදි භාවයේ තමයි සතිය කියලා කියන්නේ. ඉතින් එහෙම නැති වුණොත් අපි ගිය ගමම්ම ඒක තෝරා ගන්නවා හරියට මේ ඉක්මනට මේක නැති වෙයි කියලා කියනවා. ඒ තෝරගත්ත ගමන් අපි කනවා. කාපු ගමන් ඉතින් අපිට වෙන දෙයකට යන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒක කියනවා ඒ ඉඩ නැතිවීම සදාකාලිකයි කියලා. ඔය power of mindfulness කියන එකේ ඔය little key මේකද මොකද්ද කියලා පොඩි quotation එකක් දීලා ඥානපෝනි කහමතුත් පෙන්නලා දීලා තියෙනවා. ඕනම චිත්තක්ෂණයක අපි හැම කෙනාටම ඕන රූපයක් බලන්න පුළුවන් නැත්නම් සද්දයක් අහන්න පුළුවන් ගඳක් බලන්න පුළුවන් රසක් බලන්න පුළුවන් පහසක් හිතවිල්ලක් ඕන දෙයකට. නමුත් ඇත්තටම මොකද වෙන්නේ කියන එක අපිට බුද්ධියට ලැබෙන්නේ උනාට පස්සේ. ඒකට තමයි අභාවිත මනස කියලා කියන්නේ. අභාවිත මනස රුචියට ශද්ධාවට අනුස්සවේට ආකාර පරිවිතක්ක දිට්ඨි නිජහරක් අන්දි කියලා බුදුජානක කියන මේ කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහෙන් සද්ධාව නිසා අපි ඒක තේරුවාට බුදුජානක අපිට පැහැදිලිව කියන සද්ධාවෙන් තෝරපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. සද්ධාව නැහැ කියලා විසිකරපු දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. මේක සද්ධාවේ තියෙන සද්ධා කියන වාදනේ තියෙන හිලක්. රුචිය කියන එකකට අපි තෝරනවා අපේ මගේ අභිරුචියට අභිරුචියෙන් තෝරගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මට රුචි නෑ කියන දේ තුල සතිය ඉඳ තියෙනවා. තියෙන ඉඳ තියෙනවා. නැත්නම් මම ඇසු විරු ඥාන කියලා අනුස්සවයට මම යමක් තෝරනවා. තෝරනකොට ඒ තෝරපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මේක නෑ මම මේව අහලා නෑ, දැකලා නෑ. මේක මට එපයි කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. අනිත් එක තමයි ආකාර පරිවිතක්ක කියලා කියන්නේ තර්ක කළ දිනා ගන්න දේ. අපි තර්ක කරනවා, තර්ක කළ දිනනවා. නමුත් දිනන්නේ සත්‍ය නෙමෙයි. අපි පරද්දපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. දිටිනි ඥානකන්දි කියලා කියන්නේ අපි මෙතෙක් ගෙනාපු අපේ දෘෂ්ටි. මම සම්මා දිට්ඨි බුද්ධ ආගමේ විතරයි තියෙන්නේ කියලා අපි සමාජලාවට කරගෙන යනවා. අපිට සමාජලාවට මේ මේ අල්ලාගත්ත කොටසේ නැතුව වෙන තැනක තියෙන්න පුළුවන් සත්‍යය. ඉතින් ඒ නිසා බුද්ධ ඥානස් කියනවා මේ කරුණු පහෙන් තමයි පුත්තජනයා තෝරන්නේ. ඒක ਸਰවඥතා ඥාණයෙන් සහතික කළ කෙනමුත් මේ හැම එකෙම හිලක් තියෙනවා. අපි තෝරන දේ නෙවෙයි අපේ හිත සෝපිනිස උග්‍ර සැප අපිට අවශ්‍ය ප්‍රශස්ත දේ ලබා දෙන්නේ. එනිසා තෝරන්න නැතුව දැක්කට පස්සේ පොඩ්ඩක් ඉවසලා බලන්න කියනවා. මට මෙච්චරක් විකල්ප තියෙනවා. විචල්්‍ය සාධක තියෙනවා. ඔහොම පොඩ්ඩක් තිවිච්චා. මොකද හදිස්සි. ඒක තමයි ඉවසීම කියලා කියන්නේ. ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. අන්න එහෙම ඉන්නවනම් අපිට මේ අඬුව තියෙද්දි අතපුච්ච ගන්න ඕනේ නැහැ. කැමැත්තෙන් තෝරගන්න පුළුවන්. ඉතින් එහෙම කරන කෙනාට තේරෙනවා මේ හදිස්සිය නිසා ඉක්මන් වීම නිසා අපි හැමදාම අර පුරුදු කෝච්චි පීල දෙකේ යන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක ගණ්ඩ බැරි විදියට සවුත් වෙනවා කියන අවුරුදු 40 පෙන්නට පස්සේ. 40ට යනකම් මිනිස්සු ඕන සෙල්ලක්කාරකමක් කරනවා 40 පෙන්නට පස්සේ ඒ දරුවමයි ඒ මෙට්ටෙමයි ඒ කොට්ටෙමයි නිදි පොළ මාරුනොත් නිින්ද යන්නේ නැහැ ඒ ආහාර වෙල නැතුනොත් ඉතින් එයා ඒ හදාගෙන තියෙන යාගේ හිර ලෝකේ හිර ගෙදර හදාගන්න. හතලේ පැන්නට පස්සේ ඉතින් ගන්න දෙයක් නැහැ මනසයි. ඒක නිසා කියනවා සතියෙන් බලන්න පොඩ්ඩක් අවදි වෙලා ඔය පුංචි කාලේ වගේම හතලේ පැන්නට පස්සෙත් විකල්ප ටික විකල්ප මේ විචල්්‍ය සාධක එහෙමම තියෙනවා. ඒක දිහා ඒ මේ අලුතෙන් බලන්න පුරුදු වෙන ගතිය තමයි සතියෙන් කරන්නේ. ඒක නිසා මේ ආනාපානින් හිත නතර වෙලා සංසිඳුණට පස්සේ ඊගාට මොකද කරන්නේ කියලා හදිස්සි වෙන්න බෑ. ඔහොම දීලා තියන්න. මොකද වෙන්නේ බලන්න. මොනවත් වෙන්නේ නැහැ. ඉවසුවයි කියලා මොනවත් වෙන්නේ නැහැ. ඒ වගේ විමසුවයි කියලා මොනවත් වෙන්නේ නැහැ. හැබැයි විමසුවයි කියලා කියන්නේ ඒක අල්ලාගෙන ඒක බදා ගන්නවා කියන එක නෙවෙයි. ඒ තියෙන දේවල් පිළිබඳව පරීක්ෂා කරලා බලනවා නිකන් ෂෝකේස් එකේ තියෙදි බඩු බලනවා. තාම මට මේක ඕනයි කියලා සල්ලි ගෙවලා නැහැ. ඒ තාක්කල් අපි තව අපේ ක්‍රය ශක්තිය ඉතුරු වෙලා තියෙනවා. අපේ තියෙන සල්ලි වල ක්‍රය ශක්තිය ඉතුරුලා තියෙනවා. අපි යමකට ගිහිල්ලා බිසිට් එක ලිව්වට පස්සේ අතින් තියෙනවා විකුණු බඩු නැවත බාර ගන්න නොලැබේ. ඉතින් ඉවරයි. ඊට පස්සේ ෆයිට් කරලා වැඩක් නැහැ. ගන්න ඉස්සෙල්ලා ගන්න ඕනේ. ගන්න ඉස්සෙල්ලා හේතු කරලා ගන්න ඕනේ. ෆාමසිකින් බඩු ගත්තොත් එimhe ලියදී ලියලම තියෙනවා. ඉතින් අපි කරන්නේ ඉක්මනටම සල්ලි දෙලා බඩු අරගෙන ගෙදර ගිහිල්ලා බලනකොට ඒක නෑ. ඉතින් ඊට පස්සේ අයිතිකාරයන් නෙවෙයි අර සේල්ස්මන් ගොරෝනේවත් අහන්න වෙනවා එදාට. ඒ නිසා බැංකුවෙන් සල්ලි ගන්න ඉස්සලා ගන්න ඉස්සලා ගණන් කරන්න කියනවා. බඩුවක් ගන්න ඉස්සලා පරීක්ෂා කරන්න කියනවා. පරිණ්ඩ පෙර සිතා බලන්න කියනවා. ඒකම තමයි සතියෙන් කරලා දෙන්නේ. ඒ වුණාට ප්‍රශ්න මොකද්ද උනේ? ස්වාමීන් වහන්සේ දා මං හිතන්නේ පරක් වෙලා මේ ඔබ වහන්සේ නැගිටින්න ඕන වෙන්න වගේ තියෙද්දි මං ප්‍රශ්නය ඇහුවේ. ඔච්චර විස්තර කළේ නැහැ ඔබ වහන්සේ ඒකයි. ඒ සත්‍යන්තතාවක් එතෙන්දිත් නෑ කියන වගේ අදහසක් සතියක් එක්ක මට දැන් ප්‍රශ්නේ මතක් වෙනවා. එතකොට මේ ඉරණම දිගේ යනවාද කියන කතාව. සතියකින් ඉන්න කෙනාට විකල්ප රාශිය දකින්න පුළුවන් නිසා එයාට පුළුවන් වෙනවා මම ඊයේ නම් මේ වෙලෙට ආපු ගමන් මේක තේරුවා අද මම තෝරන්නේ නැහැ. ඒ නිසා මට දේවල් කරන්න පුළුවන් කියන නිසා යාට පුංචි මේ නම්‍යතාවයක් ලැබෙනවා. රහතන් වහන්සේ ගැන කියනකොට කියනවා රහස 이르දියක් තියෙනවායි කියලා. තමන් දකින්නේ අසුබ දෙයක්. මලකුණක්. ගැරඬිකුණක් බලුවමනයක් බලුකුණක් දැකලා වුණා උන්වහන්සේ දකින්න දැන් මේ දකින්න දේ. ඒ වුණාට උන්වහන්සේට ඕනේ නම් ඒකෙන් සුබ සුබ සංඥා පහල කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඒකෙන් ඕන නම් අසුබ සංඥා පහල කරන්න පුළුවන් කියලා තියෙනවා. ඕන නම් සුබ අසුබ දෙක මැද ඉන්න පුළුවන් තියෙනවා. එනතන් තරුණ රහතන් වහන්සේලා හොඳ ලස්සනට ඇඳ පැළඳගත්ත ස්ත්‍රියාවක්. තරුණ කාන්තාවක් දකින්න. දකින්නකොටම ඒ දෙගොල්ල අතර තියෙන විෂ භාග හංගුවා ඒසා දකින්නේ සුබේටනේ. නමුත් රහතන් වහන්සේට ඒකේ අසුබේ දකින්න පුළුවන් අවශ්‍ය ඕනේ නම්. සුබ අසුබ දෙක මැද දකින්න පුළුවන් සුබේ දකින්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේ දකින්න දේෙන් තීන්දුව වෙන්නේ නැහැ. පුතඥය දකපු දෙයම තීන්දුව. එයාට විකල්පයක් නැහැ. එයා දකපු ගමන් මේක වෙන අල්ල බදා ගන්නවා. රහතන් වහන්සේට හම්බ වෙනවා මේ බාහිර නෙවෙයි විනිශ්චය වෙන්නේ ඉඩක් හම්බ වෙනවා. ඒක නිසා මේක නියත ගතික ඉරණම් වාදයක් ඇති වෙන්නේ නැහැ. ඉරණම් වාදී වෙනවා අවිද්‍යාවට ඉඩ දීලා අපි කරබන හිටියොත්. සත්‍යමත් නොවුනොත් තනිකර කර්ම ශක්තිය අනුව තමයි කෙරෙන්නේ වැඩේ. ඒක ඔය සාමාන්‍ය ලස්සන දෙකේ විස්තර කරන ඔය මේ තේරවාදී අනුව Tibetan Book of Dead බතමල පොත කියන එකේ ඒකේ විස්තර කරනවා මේ මරණයේදී අපි චිත්තක්ෂණ වශයෙන් අවස්ථා තුනක් පහු කරනවා බාඩෝ අවස්ථා තුනක් ගිය ගමන්ම දැනගත්තොත් මම දැන් මලයි කියන එක. කලබල වෙන්නේ නැතුව අනම්මනක් නැතුව එයාට සුද්ධ අවස්ථාවක් හම්බ වෙනවා කියලා තියෙනවා. ඒක ඉවරයි. දැම්මට ඊගා වෙන චිත්තක්ෂණේ ලොකු පරාසයක් හම්බ වෙනවා කියලා. මේ මට මතක නැහැ වචන තුනක් පෙන්නවා. ඒකට හම්බුනාට පස්සේ ඒ ගමන්ම පරණ එක අමතක කරලා අවස්ථාව ගන්න ලැබුණොත් අවබෝධ කිරීමේ විශාල ඥානයක් ලැබෙනවා කියලා. ඉතින් අර තක්කුමුක් කියලා මේ මොකද උනේ කියලා කරකෝ කරකෝ හිටියොත් එimhe මොම ස්වල්ප වේලාවකින් ඒ අවස්ථාව ගිහිල්ලා ඊට පටු අවස්ථාවක් හම්බ වෙනවා කියලා කියනවා. ඒ වෙනකොටත් Tamanට මේ ගියේ නෑ දැන් අමතක කරගන්න බෑ පවුලේ අය අමතක කරන්න බෑ වස්තු අමතක කරන්න කල්පනා කරහිටියොත් තුන්වෙනි අවස්ථාවේ කර්ම වේගයට ගහගෙන යනවා කියලා දෙනවා කොහේ ඒ තීන්දුවනවා කියලා. ඒක දිවෙච්ච ගමන් මරණයටපත් වෙච්ච ගමන් මේ උනේ මරණයක්. ඒකට ලෑස්ති වෙන්න පුළුවන් නම් වඩාත්ම පුලුල් පරාසයේ පළවෙනි චිත්තක්ෂණයේදීම හම්බ වෙනවා කියන්නේ. ඒ නිසා දැන් ආනාපානය කරලා වෙලා හොඳටම අරමුණ ගෙවිලා ගියයි කියලා කියන්නේ අපි නිකන් తాවකාලිකව මරණයට වගේපත් වෙනවා. අපි හිතෙන්ද ගිය ගමන් අවබෝධ කරනවා හරි දැන් මට වෙලාවක් හම්බුණා සියල්ල අමතක කරන්න පුළුවන් අමතක කරලා ඉන්න. ඊගාවට එන දේ අහන්න යන්නත් එපා, හුස්ම ගන්න යන්නත් එපා, මේ සැකපොදවන්නත් එපා. ඒ ඔක්කොම කෙලස් තමයි. මේ හම්බෙච්ච එකේ එහෙමම ඉඳ ගියොත් අපිට මේ රූප ධර්මයන්ගේ නිරුද්ධ වීමක් තණ්හාවේ නිරුද්ධ වීමක් ක්ෂණ මාත්‍ර වශයෙන් ලබන්න පුළුවන්. එචා මොන දේ වුණත් ඉවසලා ඒ වෙච්ච දේ අවබෝධ කරගන්න වෙලා ගැනීම මේ හුඟ දෙනෙක් හිතනවා මේ හැඟුමක් නැතිකම නිසා කැක්කුමක් නැතිවම කරන දෙයක් කියලා. කැක්කුමක් තියෙනවා පැනපුවම කරන්න ඕනේ කියලා. මොකද සරුවත් යනන්සේ කියනවා මේ දෙක අතර හොඳට වෙන දේ දැක ගන්න සතිය උපේක්ෂාව තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ තමන්ට වඩාත්ම අර්ථ සිද්ධිය සපේන විකල්පේ තෝරගන්න ඒ පුංචි ක්ෂණයක් දෙන්නේ ඒක තුළ විශාල ඉඩක් හම් වෙනවා. කියලා නැත්තම් ඉතින් කර්ම වේගයට තමයි ගසාගෙන යන්නේ. දැන් පෘථග්ජනයාට තියෙන ওই නියතිවාදී தත්ත්වයේ යටතේ ඒ න්‍යාම පහ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ න්‍යාම ටික තමයි ඉතින් නියතේ තීන්දුව කරන්නේ. කර්ම න්‍යාමය ඇරෙන්න අනිත් ඔය කොයි නියාමයට වුණත් මේ වතුරේ පාවෙන පාසි වලට මුලක් බැහැ ගන්නකම් වතුරේ යන දිහාට ගසාගෙන යනවා. ජීයම කෙටල වගේ දේවල් එක පැත්තක් වතුරේ හයි වෙලා තිනවා අනිත් පැත්තේ වතුරේ තියෙනවනේ. ඒකේ පාවෙන පැත්ත උඩ යනවා යට යනවා අනිත් පැත්ත අල්ලලා තියෙනවා. ඒක නිසා කියනවා මේ මේ මීහරකානෝ නිතරම ඔළුව බනානෝ කෙතලපටානෝ නිතරම උඩ යට යානෝ ඇතිකිචි යානෝ නිතරම ජගජග ගානෝ කැලණි ගඟානෝ නිතරම පහල ගලානෝ කියලා කැලණිකක නිතරම ගලනවා සංසාරේ. දැන් ගෙම්බ වගේ කිසිම සත්‍යයක සත්‍යපට්ඨානයක් නැත්තම් ගෙම්බ කරන්නේ අරකට එක ඉඳලා උද්දේ ඉඳලා හැන්ද වෙනකන් කෑ ගහන එක තමයි. මොකද ස්පාසුවක් ඇත්තෙම නැහැ. උපීනන්න ඕනේ නැත්තම් ඉන්න බෑ. නිසා ජංග ජංග ජංග ජංග ජංග ජංග තමයි. ඒ කියන්නේ හොඳටම අනිස්තිරයි. කෙටල පැටල්ලේ පැත්තක් අල්ලලා තියෙනවා පැත්තක් වතුර තියෙන පැත්තේ ඒ ටික උඩ යට යනවා. මී අරක හොඳට වතුර රැකගෙන ඌ අරිමර ඇටමැස්සේ කලන්ට ඔළුව නැ ඔළුව වෙනුවට ඌ කැලණිකාවකින් විවේකයක් ලබනවා. ඌ ඒකෙන් මේ මේ සීතලක් ලබනවා. දැන් හොඳට සතිපට්ඨානේ වඩපු කෙනා සංසාරේ ගලාන ගියාට වරින් වර ඇටමැස්සෙක් කෙලවන කම්පට ගැහුවට මොකද බෙල්ලෙකුට විතරනේ වතුරේ ඉඳ තියෙන්නේ. ගලන්න ගලන්න සීතල වෙන එක තමයි වෙන්නේ. පැත්තක් අල්ලලා පැත්තක් නැති එකනගේ අල්ලපු නැති පැත්ත නිතරම කැටලා පටානෝ නිතරම උඩ යට යනවා. ඇතිකිච යනෝ නිතරම ජග ජග ගන්න වැඩිම ප්‍රශ්න අහන්නේ මේ ඉතින් දෙක දෙක ගන්න. මට ලොකු ගෞරවයක් ස්වාමීන් වහන්සේ. <laughs> මොකද කියන්නේ? තවත් ප්‍රශ්නයක් තියෙනවා. <laughs> නෑ ඉතින් මම මොකක්ක් කියන්න ඕන කට්ටිය hina වෙනවා. එච්චරයි වෙන්නේ. ඒකෝල හිතා ගන්න පුළුවන් කොච්චර ධර්ම සාකච්ඡාව වැඩ යනවද කියලා. ස්වාමීන් වහන්සේ ඇතිකිට්ටගෙන් තවත් ප්‍රශ්නයක්. <laughs> ඇතිකිච්චානෝ කියලා කරනකොට හොඳටම චුච්චි ගෙම්බෝ જાතියක්. උන්ගේ වැඩේම හරි සද්දයි. දෙක දෙක තමයි. කමන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ මතක් කළ නිසායි මම මේ ප්‍රශ්න අහන්නේ ස්වාමීන් වහන්සේ අර තිබ්බත මල පොත ඒකේ තියෙනවා නේද ස්වාමීන් වහන්සේ අර නියගියාට පස්සේ ළඟම නෑදෑයෙක් කියලා කනට කොඳුරලා හුඟා දේවල් කියනවා ඒක සංකේතාත්මකද? ඔව් ඇත්තට මේක මේ දැන් හුඟක් ඒක මේ ඇමරිකාවේ පරීක්ෂණ වලට දාලා තිනවා ඒක නිසා තමයි ඔය near death experience කියන එකට මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ. මරණාසන්න පැයේදී පරියා පුළුවන් තරම් පරීක්ෂා කරලා බලනවා ලෙඩා ගත කරන ස්වරූපේ. ඒ වගේ ලෙඩා බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් භාවනා කරත් නැතත් යම් යම් ආකාර හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ওই heart attack වෙලා recover වෙච්ච කට්ටියගේ ඒ විස්තරයි ඒ තිබ්බත මල පොතේ සඳහන් කරලා තියෙනවා. අපි කියන්නේ වෙස්සන්තර ජාතකයේනේ. මරණයට පස්සේ වෙස්සන්තර ජාතකය තමයි අපි ඒ කියන්නේ අපි දාණයට මුල් තැන දීලා තමයි කටයුතු කරන්නේ. දැන් අපි ලොකු සංසය නැති වුණාට පස්සේ අපිට කිව්වේ සතිපට්ඨානයි කියවන්නේ කියලා. මිනිගාව ඉඳගෙන අඛණ්ඩව දිගටම සතිපට්ඨානයි කියවනවා. ඒදා තමයි මම ඉස්සල්ලාම සතිපට්ඨානේ මුළු සූත්‍රෙම කිව්වේ. නැත්නම් මම මහාන වෙලා හිටිය කියවන්න වෙන්නේ නැහැ. ටිබෙට් රටේ කරන්නේ තිබ්බත මල පොත කියලා මිලගිය කියාගේ විඥාණයට අවවාද කරනවා. ඔබ දැන් මේ කියලා විනාඩි ගානයි තප්පර ගානයි දැන් සුමානයි දැන් දෙකයි. ඔබට තියෙන්නේ ඉස්සරහ පේන දේ මෙන්න මේ වගේ දෙයක්. මේ පැත්ත බලන්න එපා, මේ පැත්ත බලපන් කියලා නිකන් සංකේතයක් තමයි. සංකේතාත්මකව මේ මේ ආත්මේ ගයිඩ් කරනවා වගේ. එනමුත් ඒක මේ බටහිරේ දැන් ගාක් ඒක මේ පරිේශන වලට ලක් කරන බලන් පටන් අරන් තියෙනවා මේ මේකෙන් කොහොමද අපේ මරණයෙන් පස්සේ නෙවෙයි ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. ඒ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් එක තමයි ආස්වාද ප්‍රසවාසය ගෙවල දැම්මට පස්සේ කෙනෙක් වැඩ කරන්න හැටි. ආනපන සම්පූර්ණයෙන් ගෙවිලා ගියාට පස්සේ මේ පුද්ගලයා කොච්චර විවේකීව සාන්තව මේක දිහා බලනවද නැත්නම් කොච්චර කුලප්පු වෙනවද කියන එක. ඒකත් එක විදිහක රූපවල මරණයක් තමයි. රූප ලෝකේ මරණය. ඊට පස්සේ වේදනාවක් නැති වුණාට පස්සේ වේදනාව නිරෝධ වුණාට පස්සේ මම කුලප්පු වෙනවද නැත්නම් සංසිඳනවද කියලා. සංඥා නිරෝධය කියලා කියන්නේ ඉන්න බව මතක නැතු යනවා. කොච්චර වෙලා හිටියද ඉඳගෙනද මොකක්වත් නැහැ. කාලය සහ දේශය අමතක වෙනවා. එතකොටත් භාවනා කරපු නැති එකන කලබල වෙනවා. පුරුදු නැතිකම නිසා. සංස්කාර වශයෙන් බලනවා සමහරට දණු කඳ වගේ අතපය හොල්ලන්න ඇදුවට හොල්ලන්න බෑ. එහෙම හිර වෙනවා. හීනෙකදී පෙන්නන්නේ අලිය පිටිපස්සෙන් ගලවනවා අපි දුවන්න හදනවා දුවන්න බෑ. අන්නේ වගේ කොර කරලා හිර කරන වෙලාවක් එනවා. ඒ වෙලාවෙදිත් මේක භාවනාවේ තියෙන ගැඹුර තේරුම් අරගන්න මිසක් කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අර අර තිබ්බත මල පොතේ පෙන්වන මරණය ජීවත් වෙද්දිම අපිට ඒවට කියන්නේ රිහර්සල් කියලා කියන්නේ මොනවද කියන්නේ පෙරහුරුවක් ඉතින් ඒකෙන් බලන්න පුළුවන් මේ භාවනා කරන එකන කොච්චරක් මේ නිවන අවබෝධ කරගෙන ද යන්නේ නැත්නම් නිවන කියලා මොකක් හරි හිතලුවක්ද තියෙන්නේ කියලා. ගෙවිලා ගෙවෙන්න ගෙවෙන්න විවේක වෙනවනම් සත්පුරුසයි. ගෙවෙන්න ගෙවෙන්න කලබල වෙනවනම් එතින් ඒ කියන්නේ කොච්චරක් මේ කයට කොච්චරක් මේ ජීවිතයට බැඳිලා තියෙනවද කියන එක නැවත නැවතත් පෙන්වනවා. ඒ නිසා මේ පස්සම්බයං කාය සංකාරං පස්සම්බයං චිත්ත සංකාරං විදිහට කාය සංස්කාර චිත්ත සංස්කාර සංසිදෙන්න සංසිදෙන්න අපි පිරිච්ච ගතියකට තන්ත තලසුණා ගතියකට යනවද නැත්නම් අර වගේ දැන් මොකද කරන්නේ ඊගාට මොකද කරන්නේ කියන කුලප්පුවත් අක්කුමුක්කොට යනවද කියන එක අපේ අර තියෙන ආශය අනුශේ ධර්ම පෙන්වන තරක් වෙනවා අවසරයි ස්වාමිනාස ස්වාමිනාස දැන් අමෝහයෙන් දානයක් දෙනවා කියනකොට ස්වාමිනාස කියව පුරුද්දට වගේ දීලා දානවා නමුත් ශ්‍රද්ධාවෙන් සංඝරත්නයට බුද්ධ පූජාවක් කියන දෙන එතුම් චෛතසිකය මොකද සාමාන්‍යංශ? නිකන් දීලා දාන්නේ නැහැනේ අපි සංඝරත්නයට දානයක් දෙනකොට. ඒකවල ශ්‍රද්ධාව. ශ්‍රද්ධා චෛතසිකය. චෛතසිකය ගන්න. ඒ කියන්නේ ප්‍රසාද ප්‍රසාද ජනක සද්ධා ගැන සද්දෙහිය සද්ධා ලක්කන සද්ධා කියලා කියනවා අදහන සුළු ගතියක් වෙනවා මම මේ දීම මේ පුද්ගලයා සිල්ලන්තයි, ගුණවන්තයි, මේක දීමෙන් මට මේ මේ ලැබෙනවා කියලා ඇදහිල්ලක් තියෙනවා. ප්‍රසාදන රසය එතකොට හිත ප්‍රසාද භාවයටපත් වෙනවා. මඩ වතුර වීදුරුවක් කලතල කල කල කබඩයක් උඩ තිබ්බහම තියෙන්න තියෙන්න තැම්පත් වෙනවනේ. උඩ හරි උඩ තියෙන වතුර ටික ප්‍රසාද ජනක වෙනවනේ. ඒ වගේ හිතේ මණ්ඩි මිදෙන ඔක්කොම කෙලෙස් හිත පිරිසිදු වෙනවා. අකලසේ පච්චපට්ඨානා කියලා කියනවා. ඒක දිගටම නිවන් දකින්න කම. ඉතින් මේක පෙන්නනවා මේම දෙන එක ලාභයි කණ එකට වැඩිය කියලා. අනුන්ගේ සැප හොයන එක හොඳයි තමන්ගේ සැප හොයන එකට වැඩිය කියන මන්තරේ ඉතින් ඒ නිතරම ජප වෙන්න පටන් ගන්නවා. දානයක් දෙන වාරයක් පාසා ඒ මනුස්සයා එච්චර දැනුමක් නැති වුණාට අපේ සිංහලෙන් කියන්නේ කෑදේ ගඳයි දුන් දෙසු හොඳයි කියලා අපේ සිංහල විවහාරයට ගිහිල්ලා තියෙනවා. ඉතින් තේරෙනවා තමන් කනවට වැඩිය තව කෙනෙකුට දෙන එක හරි මේ මානසික පිරිච්ච ගතියකට යනවා. නැත්තම් තමන්ගේ සැපේ හොයනවට වැඩිය අනුන්ගේ සැපේ හොයන එක තමයි ලෝකේ තියෙන උස්සස්ම සදාචාරය උසස්ම මේ සංස්කෘතිය උසස්ම මෙලෙක් ගතිය උසස්ම මහත්ම ගතිය ඉතින් ඒක ඒ පුද්ගලයාට නිකන් වදින්න පටන් ගන්නවා ඒ ඒ වදින වැදිල්ල පෙන්නනවා මුහුදේ තියෙන රළ වගේ ගහ ගහ ගහ ගහ ගෙනිලා නිවනට කම ගිනවා එනිසා සද්ධායම තල්ලු කරන තල්ලු කරන යනවා නමුත් ඒක ප්‍රඥාවට ඉඩ දියලා නැහැ සද්ධාව ඉස්මතු වෙලා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ කියලා තියෙනවා අධික සද්ධා වැඩි වෙන්න වැඩි වෙන්න මේ මේ ප්‍රඥාව පාගා දමන ගතියක් තියෙනවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න මෙව්ව වැඩක් නැහැ, සද්ධාව වැඩක් නැහැ කියලා සද්ධාව පාගා කරන ගතියක් තියෙනවා. මේ දෙක සමබර වෙච්චාම තමයි දෙනවා දීලා දානවා මිසක් මේ මේ තම්බි මිනිසෙකුට දෙනවද ලෙබ්බේ කෙනෙකුට දෙනවද කාට දුන්නද ගාණක් නැහැ දීලා දාන එක විතරයි Paramahamsa, how can Nibbana and pranic experience and Pavanga, how can they mix, get mixed up and how can we prevent from getting cheated? If you can define Bhavanga, I can explain, but I have no idea about what is the Bhavanga means. There is no reference in the Tipitaka. And the jhana can be mixed up with Nibbana, I suppose. as far as the friction in the Rupa Loka, or in the, uh, the concrete materiality is gone, so, so much so you are released. You are released from the friction of, uh, friction of the materiality. So still the mental part is there, the friction and everything is there, but that, it's a very gross thing. So that much you get the relief. It is a partial. But comparatively experienceable, it's a discriminated, discriminately experienceable. Uh, better than this more frictional world, it is like a somewhat uh, least frictional path. So somebody must be experienced in jhana to be absolutely sure, is that correct? Someone should be. Should be uh, experienced in jhana to be absolutely sure to have a nibbanic experience. Who is going to decide that going into the jhana or not? We have to train our mind in that way, no? So mind is the magician. He is the one who says, this is a product, this is the very best product, he says. The producer says, this is my product, this is the best product. It is up to you to decide when the producer is, producer is going to give that much of advertisement, are you to buy it or not? He is a magician. Mind is a magician. Who is going to decide whether you are in the absolute in jhana or you are in a guesswork? Because the mind is the matter. It is unreliable only thing you can understand, less of lack of friction. Friction means uh, the defilements, when you uh, give up the defilements, slowly, slowly you come to the middle path or least frictional path, uh, critical path analysis. Uh, then you can go longer, durable, than the frictional path. These are pragmatic relative terms, but you can't go to absolutes. With the mind, mind is such a tricky magician. ආනාපාන සති භාවනාවේදී මූල කර්ම මූල කර්ම ස්ථානය අදහස් කරන්නේ පුරන් රැල්ලද හොලන් රැල්ල වදින ස්ථානද කියලා මට බලන්න ආනාපාන කිව්වහම පැති තුනක් තියෙනවා ওই දෙකයි මහත්ය කතා කරේ තුන්වෙනි එක තමයි ආස්වාස උරණ්ඩල සහ ප්‍රස්වාස උරණ්ඩලල්ලේ වෙනස එතකොට මේකේ පැතිකඩ තුනක් තියෙනවා තුنين කොයි එක ඇහුවත් අටපාඩ. මෙහෙම මෙහෙම අහන්න මෙහෙම දාන්න පුළුවන් ප්‍රශ්න වෙනත් පැත්තකට ආනාපාන තුලින් සමත භාවනා කරන්න පුළුවන් විපස්සනා භාවනා කරන්න පුළුවන්. සමත භාවනා කරන කෙනාට හුලන්ඩල්ල විතරයි අහුවෙන්නේ ඒක එයාගේ ගතියක් නෙමෙයි ඒ දී ඇති සාධකයක්. උරන් හුස්ම ගන්න බව තේනවා හැපෙන තැන අහුවෙන්නේත් නැහැ දෙකේ වෙනස අහුවෙන්නේත් නැහැ හැබැයි ආනාපාන 100%ක් ලකුණු ලැබෙනවා. නමුත් හොඳට එහෙම බලනකොට තමයි බලන්න උත්සාහ කරත් හැපෙන තැන පේන්නේ නැත්නම් ඒ කිසි දෝෂයක් නැහැ. මං යන්නේ සමත පැත්තට කියලා පුංචි නිගමනයක් කරන්න පුළුවන්. તો විපස්සනා කරන එකනට මුලදී නැතුණත් tempat ආනපන tempat වෙනකොට හුස්ම වදින්නේ මෙතනයි කියලා තැනක් අහුවෙන්න පටන් ගන්නවා. ඒකෙන් විශේෂ ලාභයක් නෑ. මේ ආනාපානෙම වෙන පැත්තක් වෙන්නන්නේ. ඒකෙන් පොඩි ඉඟියක් දෙනවා. මෙයා දැන් විපස්සනාට නැඹුරුවක් තියනවා කියන. ඒක උරගාලා බලලා පිරගාලා බලලා ගලගාලා බලන්න ඕන නම් ඒ හැපෙන තැන ඉන්නකොට ආස්වාසිය මේකයි ප්‍රස්වාසිය මේක කියලා වෙන්කට හඳුනා ගන්න පුළුවන් තරමට අත්විඳීමේ අත්දැකීමේ දෙතාවරකම දැක්කනම් අර විපස්සනාව දෝ කියලා ගත්ත සැකය යෝජනා විස්තර කරන්න පුළුවන් විපස්සනාමයි කිය. ඒ නිසා ආනාපාන පැතිකඩ තුනක් තියෙනවා. ඒ ద్వාර ආරම්මන තදුපපන්න කියලා නැත්නම් base elements strike element and ignition element කියලා ස්ට්‍රයික් එලිමන්ට් කියන ඇවිල්ලා වදින අරමුණ හුස්ම රැල්ල විතරයි සමත යෝගාචරයට අහු වෙන්නේ. විපස්සනා යෝගට ඇවිල්ලා වදින තැන ඇතුළට යනකොට වැදීම සහ පිට වෙනකොට වැදීම මේකයි කියලා දෙකේ වෙනසක් අහු වෙනවා. ඒ කියන්නේ හොඳ පැහැදිලිකමක් තියෙනවා. ඒ කියන්නේ පේන තියෙනවා මෙයාගේ විපස්සනා දොර ඇරිලා තියෙනවා කියලා. දුවන දාන බලනකොට ඒ අමතක වෙලා ඒ කියන මූල කර්මස්ථාන කියන්නේ අර තුනම. තුනේ ඕන එකක් මුල මැදක බලතයි. ඒතර නම ගුණයක් වෙනවා. ආස්වාසේ මුල මැදක බලන්න පුළුවන්, හැපීමේ ස්ථානේ පටන් ගන්නවා ලාවට ඉවර වෙනවා බලන්න පුළුවන්. කුණුසුමක් සිසිතක් කම්පන චංචල ගතියක් දැනනවා. ඒ වගේ මුල මැදක බලතයි. එන්න එන්න එන්න මේක ඉතින් විස්තර වෙලා, විසිතුරු වෙලා, වතුරු ගහලා පේන්න පටන් ගන්නවා. එතකොට Tamanට මේ එකම හුස්ම තුල එක වැඩක් නෙමෙයි ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. වැඩ රාජකාරී ගොඩක් තියෙනා වගේ නිකන් අපි වීදුරු කතාවක් උඩ ලේ බින්දුවක් දාලා බැලුවොත් අපිට පේන්නේ එක බින්දුවක් කියලා. නමුත් ඒක පස් ගුණයක් ලොක් කරලා බලන කණ්ණාඩියක දාලා බැලුවොත් වෙනස්. 10 ගුණයක් ලොක් කරලා බැලුවොත් 40 ගුණයක් ලොක් කරලා බැලුවොත් මේ පැදුරක් වෙලවක ඕක ඇතුලේ තියෙනවා කිලෝරක් නැතු පුංචි පුංචි පුංචි පුංචි අංශු. මේවා රතු අනුරුතු දානු, මේවා සුදු අනුරුතු දානු, මේකයි අරකයි, මේ ප්‍රතිදේහයි කියලා තෝරගන්න බැරි තරම් තියෙනවා. තාමත් හැබැයි වෙලේ බින්දුව ඇතුළෙම තමයි. ඒක ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දැම්මොත් ඒක ඇතුලේ තියෙන RNA DNA එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පොසිට්‍රෝන සේරම දකින්න පුළුවන්. ඒ කොයි එක දැක්කත් තාම හුස්ම ලේවි කඳුල ඇතුලේ තමයි ඉන්නේ. මචි එන්නේ එන්නේ එන්නේ අර වගේ සූක්ෂම දර්ශන කණ්ණාඩියක යන්න වගේ යෑමට තමයි විපස්සනා කියලා කියන්නේ. ඉතින් අර ලේ කඳුලෙන් පටන් ගත්තාම එක එකන එක එක දිගේ තමයි යන්නේ ඊට පස්සේ. තම තමන් ගෙන ආපු ජම්ම ගතිය හැටියට කොහොම කරත් ලේ කඳුලේ විස්තර තමයි පේන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට මේ දැන් ගාක් ඔය භාවිත වෙන භවංගසිත කියන එක බුද්ධ දේශනාව නෙමෙයි. නෑ බුද්ධ දේශනාවක් නෙවෙයි ඔය අටුව යුගයේදී ආපු එකක්. ආලේ විඥානය කියලා මහායානෙ හදාගත්තා. තේරවාණේ භවංග චිත්තය කියලා හදාගත්තා. ඉතින් ඒකට සරච්චන්ද්‍ර මහතලේව මුලින්ම බැලුවා මේක කොහෙන්ද ආවේ කියලා. ඉතින් ඒ වයිදී ඒ ඒ තේරවාද රාමුව විස්තර කරන්න බෑ ඒ එලිමන්ට් එක නැතුව. මොකද අටුව ආයුගයට යනකොට සියල්ල අංග සම්පූර්ණ පර්ෆෙක්ට් කරන්න උත්සාහ කරා. පර්ෆෙක්ට් කරන්න බෑ ඔය අතින් කැලි දාන්න නැතුව. බුදුජානනාථේ මූල ධර්මයක් පර්ෆෙක්ට් කරන්න නෙවෙයි හැදුවේ මිනිස්සෙක් නිවන් දක්කණ්ඩයි. ඒ නිසා පසු කාලින මේවා අර දීර්ඝ කාලයක් පවතිනකොට කටපාඩම් කරන්න ලයිස්තුගත කරනකොට ඇතිවෙච්ච ඌණ පූර්ණ වගේක් වශයෙන් තමයි දැන් කල්පනා කරන්නේ. ස්වාමීන් වහන්සේ ඒක වැරදි සංකල්පයක්ද? හරි වැරදි තීන්දුව කරන්න යෑමෙන් අපි පක්ෂයකට අහු වෙනවා. අපිට කියන්න කාලානුරූප පස්සේ ඇති වෙච්ච එකක් කියලා. ඉස්සර තියලා තියෙනවා භවග්ග කියන වචනේ දීලා තියෙනවා විඥාන ස්රෝත කියන වචනේ දීලා තියෙනවා. ඒ වගේ સંદર્ભ තිබිලා තියෙනවා. ඉතින් ඒක හරියටම ඒ අපි මේක මහායානෙ මේක තේරවාදී තේරවාදී කියනකොට අපි බුද්ධ ධර්මනේ දෙකේම තියෙන මේක අරකේ වෙන් කරන්න අපිට තියෙන්න බෑ මොකක් හරි අනන්‍යතාවයට ඔන්න ඔයගේ concepts එක තුනක් තමයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සමාධිගත වෙන සිතකට ආලෝකය තුලට යෑම වෙනුවට ස්වාමීන් වහන්සේ අන්ධකාරයක් තුලට යෑමත් සිද්ධ වෙන්න පුළුවන් ද ඉඳලා හිටියේ? ඔය ඇත්තටම මේ අර්පණ උපචාර සමාධියක ඉඳලා අර්පණ සමාධියකට යන හරිය මුකක් විස්තරයි. මොකද ඒ කියන චරිත ලකුණු නිසා. ඉතින් ඒක විස්තර කරනකොට විසුද්ධි මාර්ගය පවා පිළියර ගන්නවා මේ ඒ වෙලාවේදී පේන සංඥාව ඉඳ ගන්නකොට හිතේ තිබුණු සංඥාව අනුව වෙනස් වෙනවා කියන්නේ. ඒ ආලෝකය නෙමෙයි සමහරට කපුවට වගේ කළු තිත් උනත් පේන දිද තියෙනවා කියන්නේ. ජේම්ස් අපිට මේක වෙනකොට මේකයි පේන්න ඕනේ කියලා කල්ැතුව කාටවත් සැලසුම් කරන්න පුළුවන් කමක් ගුරුරයාකට කියන්න පුළුවන් ගතියක් නෙමෙයි අපිට තියෙන්නේ ඒ මොන දේ පෙනුනත් එලඹ සිටි සිහියකින් නම් මේක මනෝ විකාරයක් නෙවෙයි නං ඒකත් අනුව දඟලන්න යන්න නැතුව අපිට තියෙන ඊගාපිය වලට කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ ඒක තමයි අමාරුම දේ. ඒ නිසා අපිට තියෙන්නේ දහස්වර එන්න දෙන එක. එකම ක්‍රමයයි ඒක සඳහා තියෙන්නේ. ඒක එක සැරයක් ආවට හදිස්සි වෙන්න එපා. හදිස්සිලා ගන්න තීන්දුව කවුද කවුද විනිශ්චය කරන්නේ? ඒක යෝජනාවක් විතරයි. දෙවෙනි සැරේ එනකොට ස්ථිර කරන්න පුළුවන්. 3 4 5 6 7 8 9 10 යනකොට නම් නිතර නිතර හම්බෙනකොට නම් අසුර තුලින් අපිට හිතා ගන්න පුළුවන්. නැත්තම් කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අර යෝගාවචරින්ද වෙන්නේ ඉන්නකොට මේක විනිශ්චය කරන්න යන ගතියක් තියෙනවා අර සිලිලාරය නිසා. ඒක නරක දෙයක් නෙවෙයි උනන්දුවේ ලකුණක්. නමුත් ඒක දෙවැන්නේගේ සහයෝගයෙන් කරන විනිශ්චයක්. Tamanටම විනිශ්චය වෙන්නම් එකම දේ නැවත නැවත එන්න වෙන්න දෙන්න එතකොට තමයි ඒකේ මේ තල තුනකම තහවුරුකම මේ රිචි ගතිය එන්න පටන් අරගන්නේ. කොයි එකටත් ඒක මනෝ විකාරයක් කියලා සැකකරන එක සෞඛ්‍ය සම්පන්නයි. එච්චරයි ජීන එකම කමේ ලොකු chance කිව්වේ හැම වෙලාවෙම තමන්ගේ භාවනා අධ්‍යක්ෂ අධ්‍යක්ෂීම අව탁සිරු කරන්න. අධිතක්ෂිරුවට කෙරුවොත් බොහෝ විට සරුන් කල්ලරින්න වෙයි කියලා. උඩ පනිනවා. ඒ නිසා නෑ මේක වැරදිලා වෙන්න බලම හෙටත් බලන්න ඕනේ. අපි රත්තරන් බඩුවක් ගන්න ඉස්සලා ගිය ගමන් ගන්න නෙමෙයි හදන්නේ. ඒක පුළුවන් තරම් දන්න කෙනෙක් අරගසලා උර ගාවලා සල්ලි ගන්න ඉස්සලා ගාණ ගෙවන්න ඉස්සලා ඒක පරීක්ෂා කරවන්න ඕනේ. ආන් මේ වගේ තමයි Tamangeම අත්දැකීම වුණත් නැවත නැවත එන්න දෙන එකයි අපි මේ අපිට දීලා තියෙන බාධාවල් නැති කරන නියත භාවයක් ගන්න තියෙන එකම ක්‍රමය. සනස අවසරයි සාමාන්‍ය ආනාපාන සතියේ වඩන අවස්ථාවේ අවසාන මොහොතදී අපි සාමාන්‍ය අර ඇතිවීම නැතිවීම දකින්න හිටපොමන් ඇති වෙනවා නැති වෙනවා. නමුත් අපි අර අග මුල හැටියට පාවිච්චි කරන්නේ අග මුල මැද හැටියට පාවිච්චි කරන්නේ මේ ඇතිවීම මුල හැටියටත් නැතිවීම අනේ කොටස පොඩ්ඩක් පැහැදිලිනාත් මේ මුල මැද අග කියන කොටස මේ අවස්ථාවේදී බැලීමක් කරන්න පුළුවන් වෙනවද? එහෙම නැත්නම් අර ඇතිවීම නැතිවීම පමණක්ද අපිට බලන්න ඒකයි ඒක අවස්ථා හතරකින් විස්තර කරන්නේ ලෝකයා දකින්නේ ඇති වෙච්ච යම. ලෝකයා දකින්නේ මැද විතරයි. මෝරලා ගණ බහල වෙච්ච දෙයක් අපි දකිනවා. ඒක ඇති වේගනේ නැහැටි දකින්න දන්නේ අපි බලනකොට පමයි. ඒ නිසා බුදුන්සේ අප්‍රමාදයක් ගැන අපිට කතා කරා. දැකපු දේ නැවත නැවත එන දෙයක් නම් ඊගා චිත්තක්ෂණය ඔయిత ඉස්සලා බලපන්. හැමදාම ඉර නගිනවා නම් අද දකින්නට පසපැත්තේ ඉර වැටෙනකම් බුදියාගෙන හිටියා නම් හෙට ටිකක් කලින් නැගිටපන්. නැගිටින්න නැගිටින්න නැගිටින්න නැගිටින්න පේනවා ඉර නගින හැටි. මේක තමයි යෝගාවචරය කරන්නේ. එතකොට මේ මනසට මුලයි මැදයි දෙක පේන්න පටන් ගන්නවා. මුලයි මැදයි දැක්කට පස්සේ බුදුජානනාංශ කියනවා මේ දෙක උඹ දෙනවනම් මට මම ඔබට සහතික කරනම් අගපේන එක ඔබට හම්බෙන දායාදයක්. එදාට ඔබ මුලමදාග දකින්නයි කියන එකක් ඔන්න හැබැයි මේ දකින්නේ ගොරෝසු දෙයක. පුංචි සිවුම් වංශවල නෙවෙයි. එතෙන්දිම සංසාරයට බය තියෙන මනුස්සය නම් ඉදිරියට යනවා නිකන් මේ ජීවිතයට ආස කරන කට්ටිය නම් නැත්නම් සුඛභෝගී දේවල්ට ආස කරනවා බය නිසා භාවනාව අතහැරලා දානවා. ඒ නිසා එතෙන්දි කඩයිමක් තියෙනවා. ඒ කඩයිම පණින්න යනකොට විශාල තියෙනවා මේ මොනවද කියන්නේ 10ට තන්නිම නටනවා. එක එක යක්ෂයෝ එක එක ප්‍රේතයෝ ඔක්කොම එන කොයි එක හරි අහුනොත් එතන නතර වෙනවා. අපි කාගෙන ගියොත් ඊට පස්සේ ඇතිවීම නැති දෙක විතර ඉක්මනට ඉක්මනට පේනවා. එතකොට පෝරකේ හෙල්ලෙන්න පටන් අර ගන්නවා වගේ ඉතින් සහලවනවා. ඒකත් බය නැතුව ගියොත් නැතිම විතරක් පේනවා. මේ කියන්නේ එක චිත්ත නියාමයකට යන්නේ. ඉතින් යනවා තමයි ඔය සත්‍ය විසුද්ධි ක්‍රමයේදී විපස්සනා ඥාන ටික පෙළගස්සලා තියෙන්නේ. ඉතින් ඒවා මේ පුරුදු කරන යන එකනට අර මුල් ඒවා නැතුව ඒක පාරට බැඳ තලින් පටන් ගන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒකට අඳුනගත්තොත් එතනින්ම අරගෙන යන්න පුළුවන්. ඒචේදී ආය මුලට අදින්න ගත්තොත් ටිකක් ඔන්න ආයේ ගොන් කරත්තේ පස්සෙන් පස්සට ගන්න හදනවා වගේ කරදරයක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්නවා කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථාවල හුඟක් කරලා තේරුම් ගන්න නෑ අපි. ඉතින් අපි පෙරහැර බලන්නේ කොතනින් පටන් ගන්නද කියලා අපි දන්නේ නෑ. උගාක් දැනගන්නවයි කියලා කියන්නේ නවත නවත කරනකොට එකම දේ තමයි මේක මේ ජවනිකාට පස්සේ මේක මේකට පස්සේ මේක මම පෙරහැර යනකොට මෙතනයි දැන් තිබුණේ කියලා අල්ලා ගන්න පුළුවන් වුණොත් පටලවිය අඩුයි. එනිසා ඒකේ ඒ චිත්ත නියාමයක් තියෙනවා. And uh, ask again, they, uh, as far as I understood you before, it is going into jhana, for example, is just by jhana I mean, I didn't get it, what you said. I didn't understand it at all. No, when, when you, if you wish to confirm, if you wish to master the jhana, you have to do it in thousand and one time to get the configuration. Till you come to the configuration by itself, underestimate as much as possible. And then put into practice again and again. Then, due to the mastery, it's the repetitive application, you will come to know, but that is not common with the other person that you have experience is only for yourself. And thousand and one time you are practicing, later you will understand some kind of a parallelism or communicability with the other people. That's a completely different business than you understand your thing. So what the Buddha says is, first mind your own business. You confirm yourself again and again and again, so you can come to certain amount of certainty. But even then, don't take it for sure. Don't take it as a confirmed thing, you take it as a suggestion, yet to be seconded. You keep on practice. That is why what we call the mastery of the jhana. And once that come, you can, within yourself, you can go to the first jhana to the second, and there also gain you master. Second to the third, and then going upward, downward. So this is the way you, how do you call that, uh, develop the familiarity, mastery. So, but even then you can generally talk with the other person, but not with the confirmed terms. Because these are mental aspects, volatile things. So they're all different experience then. We all experience it differently. It's not one standard. Standard is there as far as the Buddha is concerned. When the Buddha is not there, we have no yardstick now. But we can practice and see at the risk of our own experimenting. බෞද්ධ ආනාපාන සති ක්‍රමයට ලබා ගන්නා ධානය Hinduන්ගේ පෙර සිටවතගෙන යන ධානවලට සමානත්වයක් නැද්ද? එතකොට එතන යාඩ්ස්ටික් එකක් මේ තියෙනවා ඒක තියෙනවා නම් ඉතින් අර සර්වඥතාඥානයක් වගේ එකක් තියෙන්න ඕනේ අනුන්ගේ හිත් බලලා හටිගසන්න. ඒක නිසා බුදුරජාණන් කියනවා ඒ වැඩේට අත තියන්න යන්න එපා. උඹේ වැඩේ බලාගන්න. mind your own business. ඔය අනික් එකට කරන්න ගිය ගමන් අපේ අදාළ නැති ශේෂ්ත්‍රයකට අත තිබ්බා වෙනවා. එතකොට අපේ වැඩේ අහෙල්ලු කරනවා. අපිට මේ සංසන්දනය කරන්න ගියම මානෙ කියන කුසලේ නැගෙනවා. මම ආරයට වැඩි උසස් පහත් ආදිවාසී ඒක අත්‍යවශ්‍යම නෑ. ඒක එනවා. ඒක පිළිකාවක් වගේ එනවා. ගණන් ගන්න නැතුව Tamange දේ කරගෙන යන්නයි කියලා කියන්නේ බුදුසෙන්ස කියනවා. එහෙම කාගේවත් මානසික තත්ත්වයක් තියා Tamange එක වුණත් යෝජනාවක් වශයෙන් විතරක් ගෙනියන්න ස්ථිර කරන්න යන්න එපා. ඒක දහස්වර ඒ කියන්නේ මේ පළවෙනි ධහනය හුදෙක් දෙවෙනි ධහනයට ලබා ගන්න ඉනිමකක් විතරයි. දෙවෙනි ධහනය හුදෙක් තුන්වෙනි ධහනට ඉනිමකක් විතරයි. ඉතින් ඒක කරනකොට කරනකොට මේ ධහනවලක් තියෙන උත්කෘෂ්ඨ මට්ටම්, හීන මට්ටම්, ප්‍රණීත මට්ටම්. ඒවා ඉතින් හොඳට හොඳට එන්න එන්න මේ වශී වෙන්න පටන් ගන්නවා. තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ ඉතින් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ කරන්නේ නැතුව බෑ. Taman ගුරුවරයෙක් වෙනවා නම් ඉතින් මෙෂ කරන්න වෙනවා. දැන් හරි දැන් නම් දෙවෙනි ධ්‍යාන ඇති නම් තුන්වෙනි ධ්‍යාන යන්න තුنين හතරට යන්න කියලා කියනවා. එන්නේ ඉතින් ගෝලයා කනවා. ගෝලයා කනවා කියලා කියන්නේ යා මේ මේ අන්ධහැරකාරයෙක් නම් කනවා. හැබැයි ගුරුවරට කියලා පටන් ගන්න තියෙන්නේ මම උඹට පොඩි ගයිඩ්ලයින් එකක් විතරක් දෙනවා. හැබැයි අතිශෝක්තියට දාගන්න එපා. පුළුවන් තරම් අව탁සීරු කරගෙන කරන මේක කියාපාන්න කරන දෙයක් නෙමෙයි කෙලස් කපන්න කරන දෙයක් ඒකයි මේ කියන්නේ දහනයක් ලබන එකයි අනුන්ට කියාපෑමයි අතර ලොකු වෙනසක් තියෙනවා. අනුන්ගේ දේවල් තීන්දුව කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකයි මේ සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන විපස්සනා වල කිසිම තාලකින් සංසන්දනයක් අගය කරන්න යන්නේ. කියනවා මේක ගෝචර වෙන්නේ නැති විෂයක්. හැබැයි නැතුව බැරි යකේ. ඕනේ මනින්න බෑ. බුදුරජාන් වහන්සේගේ. ඇත්තට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා රාහුල හාමුදුරන්ට රාහුල කියන පුංචි හාමුදුර කෙනෙක්. ඒ හාමුදුරන්ට මේ නාම රූප දෙකෙන් නාම ගැන විස්තර කරන්න කියන්නේ බුදුරජාන්සේ රූප ගැන විතරයි විස්තර කරේ. අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන් දේවල්. ඒසා කියලා තිනවා ච ධාතුරෝ යම් පුරිසෝ ච ධාතුරෝ යම් පුරිසෝ රාහුල. රාහුල මේ පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයක්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව සහ විඥාන ධාතුව. එතකොට පටවි ධාතුව කියන එක ඉතින් අපි ඔය පොළොවට සහව සම කරලා පෙන්නනවා ඝනසර ගතිය. වායෝ ධාතුව වතුරට සම කරලා පෙන්නනවා වැග්ගිටෙන පිඩු කරන ගතිය. තේජෝ ධාතුව ගින්නට සම කරලා පෙන්න උණුසුම් සිසිල් ගතිය. වායෝ ධාතු විදිහට කම්පන චංචල ගතිය. ඉතින් යම් තැනක් තියෙනවා මේ ධාතු නැති තැනක් ඒකට කියනවා අවකාශය කියලා. ඒකෙන් තමයි පටවි ධාතුව ආපෝ ධාතුවේ වෙන් කරන්නේ. yaadෙන්න දෙන්නේ නැතුව අතරමැද තියෙන ඉඩට අවකාශය කියලා කියනවා. අවකාශ ධාතුවත් රූපයාගේ ප්‍රඥප්තියක් අභාව ප්‍රඥප්තියක්. පටවිය ආපෝ තේජ කියන්නේ භාව ප්‍රඥා ඇති බව අරක තියෙන නැති බව. හැබැයි භාවයක් ඇතර තියෙනවා. ගතියක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. පටවිය ආපෝ තේජෝ වෙනස් වෙනවා. උණුසුමට සිසිලත වෙනස් වෙනවා. අවකාශය වෙනස් වෙන්න දෙයක් නැහැ. එයා සමානම මෙවුවා වෙන් කරලා හඳුනා ගන්න විඥාන ධාතුව තියෙනවා. විඥාන ධාතුව නැත්තම් ඔක්කොම කලවෙමේ තියෙන අඳුරන්න බෑ. ඒක නාම ධර්මයක්. ඉතින් මේ විදිහට ඒක ඒක නාගේ අධ්‍යාශන් වල හැටියට විවිධ දේශනා ක්‍රම තියෙනවා සරුවචනාංශගේ. ඒ රූප ධර්ම ගැන විස්තර කරනකොට අවකාශ ධාතුව ගැන ප්‍රකාශ කරලා තියෙනවා. පරිච්ඡින්න අවකාශය කියලා කියන්නේ. එකින් එක වෙන් කරන අවකාශය. උදාහරණයක් කියනවා නම් අපි මේ ගෘහ නිර්මාණ ශිල්පයකට අපි ගානක් ගෙවලා හොඳ ලස්සන විශාල වියදමක් කරලා ගේක සැලසුමක් හදාගත් හදාගන්නවා. එයා සැලසුම් කරන්නේ මේ පටවියාපෝතේජ විතරනේ. මුගේ වටිනාකම තියෙන්නේ මැදට කොටු වෙන අවකාශය තුල විතරනේ. අපි පාවිච්චි කරන්නේ අවකාශනේ. අවකාශය නිර්මාණය කරන්න බෑනේ මේ ආදේව මේ ගුරු නිර්මාණ ශිල්පියෝ. බොරුනේ කරන්නේ අවකාශය උණ්ඩ නිර්මාණය කරන්න බෑ. අවකාශය කොටු කරන්න විතරක් පුළුවන්. දේවල් කොටු අවකාශය විතරයි වැඩ කරන්නේ. ගේ ඇතුලේ තියෙන ඉඩෙන් විතරයි වැඩ කරනවා. මිනිහා සල්ලි ගන්නේ අර බිත්ති වල කැටයම් පූරු කොටනවටයි මකර දන්ත කොටනවටයි ඒවට සල්ලි ගන්නවා. ඒක කෙටුවට ඒක අනුන්ට වැඩේ ගන්න හිස්තන. ඒකෙන් තමයි අපි වැඩ ගන්න. ඒකට නිර්මාණ ශිල්පීන කරන්න දෙයක් නැහැ. නිර්මාණය කරන්න පුළුවන් බට ව්‍යාපෝතෝ ජීක විතරයි. හිස් අවකාශය තමයි අපි වැඩ කරන්නේ. ඒකේ කාටවත් වෙනස් කරන්න දෙයක් නැත්තේ නෑ. ඉතින් ඒ වගේ මේ රූප ධර්ම අවබෝධ කරගන්න නැතුව අරූපී ධර්ම වලට යන්න බෑ. මොකද අපේ ඉඳුරන් ඔක්කොම මේ යෙදිලා තියෙන රූප ධර්මයක පමණමයි. ඉතින් ඒ නිසා රූප ගැන හොඳට කරලා කරලා කරලා ඉඳුරන් ප්‍රණීත කරනකොට විතරක් අහම්බෙන් වගේ පයලෙසලා වැටෙන්නේ අපි අවකාශයට එහෙම නැත්නම් අභව ප්‍රඥප්තියට ඒකෙදි උඟදෙනේ බය වෙනවා. භාවනා කරලා එතෙන්ට යනකොට බය වෙනවා මේ තිබිච්ච දෙයක් නැති වුණා. එහෙම නැත්නම් පෝරක ඉලෑල්ල කඩන්න වටනවා වගේ මේ දන්නේ නැති තැනකට ගියා වගේ අසරණ වෙනවා. ආකිච්ච ආකාසානං ඡායතන කියන්නේ ඒ ඒක ආරවුණු කරලා කරන අරූප ධ්‍යාන භාවනාව තමයි. රූප ධර්ම ඉවර කරාට පස්සේ අරූප ධ්‍යාන පටන් අරගන්නේ ආකාශයේ අනන්තයි කියලා දැනින් පටන් අරගන්න. ඒක අරමුණු කරනවා. එතකොට ආකාසානං ඡායතනෙ කියලා ධ්‍යානයකටපත් වෙනවා. ඊට පස්සේ විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ එක එක එක එක ඊට වැඩි සියුම් සියුම් දේවල් දක්වම හිත සියුම් කරගෙන යන එක තමයි අරූප ධ්‍යාන වල කරන්නේ. පත් වුනාම හිත සමාධිගත වෙලා ඒකාග්‍රතාවයට පත් වුනාම පටිභාග නිමිත්තන්ට ආලෝකයක් වගේ දකින්න පුළුවන් සමහර අවස්ථාවක. ඒ පටිභාග නිමිත්ත උපයෝගී කරගෙන කායानुපස්සනාවක් වගේ කරන්න පුළුවන් කියලා. නෑ ඒක ඇත්තටම රූප කොටස් වලට අහු වෙන කායानुපස්සනා කරන්න පුළුවන් රූප ධර්ම මත ඒක මත ආනාපාන සතිය භාවනා කරනවා නම් ඒක අරමුණු කරන්න බෑපයි කියලා කියනවා. කරපුවාම ආනාපානෙ ගිලිහිලා දෙකම නැතුව යනවා. ආලෝක සංඥාවක් ලැබුණ විට මොනවද කරන්නේ? ආලෝක සංඥා ලැබීමට හේතු වෙච්චි රූප ධර්මයේම සිද්ධ කරගෙන යන්න කියනවා ආලෝක සංඥාට ඉබේ ඇදගෙන වැටෙන එක. උපේක්ඛා සංඨාති මේ මේ ආරම්මනේ නික්කපති උපේක්ඛා සංඨාති කියලා අරමුණ ගිලිහිලා ගිහිල්ලා හිත කාන්දම් වේගයකින් වගේ අර ආලෝකයට ඇදගෙන වැටීමක් වෙනවා. එදාට කිය တဲ့ හැකි ඔන්න භාවනා පිටිලා ස්වභාවයෙන් මේ ධානයකට වැටෙනවා හෝ සමාධි සමාධිගත උනායි කියලා. එතකොට අනිමිත්ත ශුන්්‍යත කියන தත්ත්වය ලබා ගන්න. මේ කතා කරන්නේ අපි සමත தত্ত্ব අනිමිත්ත ශුන්්‍යත කියන්නේ විපස්සනා කෙලවරක් ගැන. මේකයි මේකේ සමාන වෙන්න පුළුවන් කලාතුරකින් මේ මේ කතා කරන්නේ සමතේ අනිමිත්ත ශුන්්‍යත කියලා කියන්නේ විපස්සනාවේ නිවන් දකින්න ඕන්න මෙන්න කියලා එලිපත්te තියෙන එකක් ගැන. එතකොට නිමිති සේරම දුක කියලා තේරුම් ගන්න දැන තමයි. ධ්‍යාන පවා සතිය පවා දුකක් කියලා තේරුම් ගන්න තැන තමයි අනිමිත්‍ර සමාධිය කියලා කියන්නේ. දැන් අපි පැය කුණාඩි 20ක් අතර අරගෙන තිනවා. වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳගෙන අපි සාකච්ඡාවාරයේ સમાප්තිය සටහන් කරනවා. අපි නැවත හතරට මෙතන එකතු වෙනවා ධර්ම දේශනාවක් සඳහා. සිළු දිනාලම තෙරුවන් සරණයි.